හොඳයි ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ පුරුදු ප්‍රශ්න විචාරාත්මක ගඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්නෝනේ සතිವಾರය ආරම්භ කරමු. පීකයන්තෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කිරීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව මුලින්ම මම මුලින්ම වම දකුණ කියන සක්මන් කියා සක්මන් කරමි. මුලින්ම වම දකුණ කියා සක්මන් කරමි. ඉරියව්ව ඇවිදීම බවත් දනිමි. පාද පොළවේ ස්පර්ශ වන ආකාරය එක් එක් අවස්ථාවේදී පීඩනය අඩිය මත අඩු වැඩි වන ආකාරය නිරීක්ෂණය කරමි. හැරෙන අවස්ථාවේ සිටගෙන සිටින බව දැන ආපසු හැරෙමි. බාහිර ශබ්ද වලින් හිරිහැරයක් නැත. සිතුවිලි වරින් වර පැමිණියද නැවත සක්මනටම සිත යොමු කර හැකිය. සමහර අවස්ථාවලදී ඔසවනවා, ගෙන යනවා, තබනවා කියමින් සක්මන් කරමි. පරයන්ක භාවනාව මුල් දින දෙක තුලදී පරයන්කේ ඊට අවුල්සාගතයයි සිතා වරහන් ඇති නමුත් ඒ ගැන කිසිදු පසුතැවීමක් ඇතුව ඇති වූයේ නැත. ඊට අවුල්සාගතයයි සිතා සිටියත් ඊයේ දිනේ ඔබ වහන්සේගේ කමඨහන් දේශනාවෙන් පසු එය මාගේ දැක්මේ ප්‍රශ්නයක් බව තේරුම් ගත්තා. දැන් පරයන්කේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි හැකි සංඥාවෙන් ආරම්භ කරමි. මුලින්ම මම දැන් මෙතන කියා සිතා හිඳගෙන සිටින ඉරියව්වට සිත යොදමි. දෙපා පොළව ස්පර්ශ වන ආකාරය, පුටුවේ ස්පර්ශය, දෑත්වල පිහිටීම, හා කඳ හා කොන්දේ පිහිටීම බලමි. ඉන්පසු පිම්බීම හැකිලිම හෝ නාසයේ ඇතුළත ආනාපානය දක්නට හැකි වේ. මෙය විවිධ පරයන්කවලදී වෙනස් වේ. වඩා හොඳින් වැටහෙන අරමුණ පාර ගනිමි. ඉන්පසු පිම්බීම හැකිලිම බොහෝ විට අවසානයේ ප්‍රකට වේ. එය කෙටිවන් හැටි සියුම්වන් හැටි බලමි. සියුම් වේගෙන යනවා සමග ශරීරයෙන් විවිධ සංඥා ඒමට පටන් ගනී. උදාහරණ වේදනා ඇස දඟලනවා වගේ ශබ්ද ආදී වශයෙන් ඒවාට සිත යොමු කර නැවත පිම්බීම හැකිලීමට සිත යොදමි. එය මුල් අවස්ථාවේදීට වඩා සියුම් ලෙස වැටේ. ඒ අතරම විවිධාකාර සිතුවිලිද පැමිණේ. සමහරක් ඒවා කිසිම තේරුමක් නැති ඒවා වන අතර සමහරක් ඒවා අනාගත සැලසුම්ය. එවිට මම දැන් මෙතන ලෙස මෙනෙහි කර නැවත පිම්බීම හැකිලීමට සිත යොදමි. ඊයේ සවස පරයන්ක භාවනාවේදී මෙලෙස පිම්බීම හැකිලීම තුනී වූ පසු නොදැනෙන තත්ත්වයටපත් වූ අතර නැවත පිම්බීම හැකිලිම ප්‍රකට වන තත්ත්වයටපත් වීම කිහිප වරක් විය. කටේ කෙළපිරෙන බව දැනුණත් නිකන් එන්න තීරණය කළෙමි. ටිකෙන් ටික කෙළ බේරෙන බව නිරීක්ෂණය කළෙමි. නැවත වරක් සිත නාසයේ ඉහළ ආනාපානයට යොමු විය. මෙලෙස කීප වරක් සිදු විය. කෙළ පෙරෙන තත්ත්වයේද මේ වන විට නතර වී ඇත. හවට ශබ්ද ඇසුණු අතර සිතුවිලි පැමිණියේ හරිම අඩුවෙන්. කයේ වේදනා නොපැමිණි අතර ඇසේ පිහාට නලියන ගතියක් දැනුනි. එවිට මම දැන් මෙතන ලෙස මෙනෙහි කළෙමි. ඒත් වරක ශරීරයේ වායෝ ධාතුව උදර ප්‍රදේශය ආශ්‍රිතව තදින් දැනුනි. ඒත් එක්කම වගේ මා අවට රළු බවක් දැනිනි. ඒ වචනයෙන් විස්තර කිරීමට අපහසුය. මා හාත්පස මස් අඹරා දමා ඇති විටක මෙන් රළු බවක්ද ඒ නිරීක්ෂණය කරන විට දතක ඇති සිනිඳු බව ඒත් සමගම තිබෙන බවද දුටිමි. මෙය පටවි ධාතුව බව මෙනෙහි කළෙමි. ටික වේලාවකින් ඒ රළු බව හා මෘදු බව එකට ඇඹරෙන්නට හා මිශ්‍ර වීමට පටන් ගත්තේය. මම ඒ දෙස කිසිත් නොකර බලා සිටියෙමි. ඉන්පසු මාවද ඒ ඇඹරීමට මිශ්‍ර වී තලපයක් බවට ඇඹරෙන්නට පටන් ගත්තේය. පිට ප්‍රදේශයේ දිගේ ඊටාතද රත් වීමක්ද හෘද ස්පන්දනයේ ඊට වැඩි වීමක්ද නිරීක්ෂණය කළෙමි. බියක් ඇති නොවිය. සමහර විට සියුම් බියක් තිබුණාදයි දැන් සිතේ. එවිටම වාගේ බුදුරජාණන් වහන්සේ සිහිවි. මාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි. ඊට අධික සන්ද්‍රාවක් හිතේ ඇතිවිය. භාවනාවාරයේ අවසන්යේ පිරිස නැගිටින ශබ්දය ඇසෙන්නට විය. නමුත් මාතුළු සිදුවන ක්‍රියාව නිසා එකවරම ඇස් සැරීමට අපහසු බවක් දැනුනි. ඒ ලෙසම ටික වේලාවක් සිට කුමක් සිදු වේදැයි නිරීක්ෂණය කළෙමි. හෙමින් ඇඹරීම අඩු වී හෘද ස්පන්දනයේද අඩු වූ විට මම දැන් මෙතන ලෙස මෙනෙහි කර නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කළෙමි. ඇස්සර බැලුව විට මුළු ශරීරයේම කිසිම ප්‍රශ්නයක් නැතිව තිබූ ආකාරයට පවතින බවත් මහා ශාරීරික විවේකීකුත් අත්විඳෙමි. ඉහත කී සිදුවීමෙන් පසු අධික ප්‍රීතියක් හෝ කිසිවක් ඇති නොවිය. බියක්ද තැති ගැනීමක්ද නොදැනිනි. ඊළඟ පරයන්කේදී සිහිය පහසෙන් පිටන බව දුටුවෙමි. ප්‍රශ්නය ඉහත සිදුවීම් භාවනාවේ මුල් දින දෙක තුලදී වැරදි වැරදි වුවද භාවනා කිරීමට ගත් උත්සාහයේ හා ඔබ වහන්සේගේ අනුශාසකත්වයේ අනුශාසකත්වයේ ප්‍රතිඵලයක් ලෙස දකිමි. ඇඹරෙන අවස්ථාවේ ඒ පටවි ධාතුව ලෙසත් මා සමගම ඇඹරෙන්නට වූ බුදුරජාණන් වහන්සේ සිහිවීමත් නිවැරදිද පියවරවල් ලෙස නිවැරදිද පියවරවල් ලෙස දකිමි. මේ පිළිබඳ වහන්සේගේ අදහසද බලාපොරොත්තු වෙමි. වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂි වේවා. ඒක ඇත්තම ඒ වෙලාවට බුදුජානනාසේ සී වෙනවයි කියන එක කරවු දෙයක් හරි හොඳ වැරදි විනිශ්චයක් අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ සිද්ධිය සිද්ධියක් වෙනවා. ඒක ඒක දේවල් ඔලුවට එනවා. ඒක හොඳ නරක බලන්න යන්න එපා. නිකන් හම්බෙන හරකගේ අං බලන්න එපයි කියලා තියෙනවානේ. උට අන්තිබ්බහම මොකෝ නැතුව මොකෝ නිකන් හම්බෙන හරකනේ. එතන නිකන් හම්බෙලා දේ. ඉතින් අපිට උඟාක් වෙලාට අපි මේ ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නේ නිකන් ඇවිල්ලා යන කෙනෙක්ගේ දෙයක් ඔළුවේ දාගෙන. ඒ ඇවිල්ලා යන්න එන්නේ. අපි ඒකට නම් වනම් දෙන්න හදනවා. හොඳ නරක දෙන්න හදනවා. ඒකල ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ භවනාට ගියාට පස්සේ තේරෙනවා අපේ හිතට එන හිතවිලි 99%ක්ම thought without a thinker. අයිතිකාරයක් නැති හිතවිලි. ඕවෙන් තමයි අපි හිත තරක් කරගන්නේ. මේ අහලා යන, හකින් යන දෙයක් අරගෙන ඔය විනිශ්චය හොයන්න ආවම. ඇඟේ නලියන දේවල් වලින් 100ට 5ක්වත් අපි කරන දේවල් නෙවෙයි. ඔක්කොම කරන දේවල්. ඒවා මම කෙරුවා කියලා පශ්චාත්තාප. ඉතින් මෙවට නම් නම් නමක් දෙන්න යෑමෙන් තමයි ඔක්කොම අවුල ගැනීම සිද්ධ කරගන්නේ. සිද්ධ වෙන දෙයට නම් වණන් දෙන්නේ නැතුව බලන්න පුළුවන් නම් කරන දෙයට නම් වණන් දෙන්න. හුස්ම ගන්නවා හුස්ම එනවා ඒ වගේ දේවල් වලට නම් වණන් දීලා පටන් ගන්නවා. ඊට පස්සේ ඒකත් ඕන්න අතර හොස්මත් කරනවා නෙවෙයි බේසික් වෙන දේ. ඊට පස්සේ ඒකත් ඉබේම වෙන්න ගන්නවා. වෙන දේ මේක දිහා බලා ඉන්නවා ගඟක් අයිනේ වාඩි වෙලා. ගඟ ගලන් දිහා බලා ඉන්න. ගඟට අත දැම්මොත් තමයි තෙමෙන්නේ. අත දැම්මොත් විතරයි ගඟ කැළඹෙන්නේ. කකුල දැම්මත් කැළඹෙනවා. කකුල තෙමෙනවා. දකුල දාන්නත් එපා අත දාන්නත් එපා. ගල්න තියා බලන්න ඉන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන කිසිම ප්‍රශ්නයකට මගේ විනිශ්චයක් අවශ්‍ය නැහැ. මේ මගේ තියෙන පැහිය වෙන්න හදන කතිය නිසා අයියා වෙන්න හදන කතිය නිසා අපි පැනලා දෙන්න හදනවා. දීලා අහ කරන රෙද්දස් දා ගන්නවා කියලා කතාවක් තියෙනවා. කොහොදෝ යන දෙයකට මේ රණ්ඩු. මේ විදිහට පුරුදු වෙන්න ගියාම ඒකෙත් කරන දෙයක් කියලා තියෙන්නේ නිකන් ඉන්න එක තමයි. මොනවා කරන්න ඕන කිව්වොත් මූඩ් නැතුව නිකන් හිටපන් කියලා කියන්නේ. සුම්මයිරි. just be ඒක බැරි නිතාන මේ කොහෙදෝ යන දේවල් ඔක්කොම ඔළුවේ දාන පත්‍රේ ඩිකේ නිවුස් ටිකක් ගියත් ඒකත් ඔළුව රාක්කම්. ඒක නිවුස් අහන්න නැතුව ඉඳක් බෑ. ටෙලිවිෂන් එකේ තියෙනවා ඒක අරගෙන මදි. අල්ලපු ගෙදර මනසට කියනවා. ඌ ටෙලිවිෂන් බලලා ඉන්නේ. ඉතින් අවුට් කියනෝනේ. මෙයා ගිහිල්ලා ඒකත් කියනවා. කොහේ හරි තියෙන මල මල ගෙදරක් අල්ලගෙන ඉතින් කෑවා. අපි නොගියට ඔය මල ගෙවල් වල මිනිස්සු වල්ලා ගන්නවා. අපි යන්නේ. ඉතින් මේ වගේ හරි බුදුමාකාර දෙයක් තියෙන මේ ශරීරයේ සිදුවෙන දේවල් කොච්චරක් ඉච්ඡානුකෝ සිද්ධ වෙනවද? කොච්චරක් අනිච්ඡානුකෝ සිද්ධ වෙනවද කියලා බැලුවොත් නින්දදී සහ අවදියේ ඉන්න මොලේ කිසිම වෙනසක් නැති. නිදාගෙන ඉන්නකොට මොලේ වැඩ කරන ගානටම අවදින් ඉන්නකොට වැඩ කරනවා. අපි හිතන අවදින් ඉන්නකොට මේ මොනද කරනවයි කියලා. නෑ ඒක එහෙම සිද්ධ වෙනවා නින්දේදී. ශරීරයේදී එයාගේ හෘද වස්තු එයා ගස ගන්නවා. එයාට ආයේ අපි පොම්ප කරන්න ඕනේ නැහැ. කිස් වෙනවා, දත් වෙනවා. වැදගත් ටික වෙනවා. ඔය කරන පොඩ්ඩ අල්ලගෙන ගා ගන්න ගාගෙන එදියා බලනකොට පුදුම හිතෙනවා. මට යන්න හරින එක. යන්න අල්ල එක දිහා බලන දවස් දෙකක් විතර පරිප්පු කන්න ඕනේ. දවස් දෙකකින් ඔක ඉගෙන ගත්ත ලොකු දෙයක්. මට මාස 18ක් විතර ගියා බැනුම් ආපු ප්‍රමාණය ටොං ගන්න මතක නැහැ. නින්දේ දේශ දේශ බලනින්න කියන එක අර පොඩි ළමෙන්ටත් එක රිට්‍රීට් එකක් කරා 19 වයසේ. යන දවසේ ඒ ගෑන ළමෙක් බැලලා ගියා. ඔක කෙලින් කියන්න එපා සෝනස් මොනවද කිව්වේ ඉස්සර දවසේ කමටහන් කියලා අපිට තේරුණා. ඒ දුගනි දවසේලු අපිට තේරුණේ මේ කරන්න ඕනේ. ඊට පස්සේ මම කව මොකක් කිව්වනම් හරියයිද පළවෙනි දවසේම කියලා. ඒ සෝරත් කියනවා ඒත් කියන්න බැරිලු. කණ්ඩම ඕනලු ටිකක්. තවත් දෙයක් විතරයි. පරිප්පුව කෑවට පස්සේ උතර කන රත් වෙන දෙකක් ගහලා කිව්වහම මේක කරන්න එපා කියලා අන්න එතකොට තේරෙනවා. ඒත් තේරෙන්නේ 100ට 1කට එක්කෙනෙකුට දෙනකොට. ඉතින් ඔය කෙරුවට අනේ දවස් වෙනකොට හෙට ගිහිල්ලා වඩිනවා ආයෙත් අවුලක් ඇති වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ආයෙත් පිසඳලා ඕමම කරලා කරලා කළා තමයි තේරෙන්නේ මේ මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි කර්මනේ මොකක්වත් දෙන්නේ නැහැ. ඔය ගස්කොළන් වගේ ඉන්න පුළුවන්. මොනම දෙයක් අපි කරන හැම ක්‍රියාවකින්ම ඒ කරන වැඩත් එදී අපි නොකරන දේවලුත් ඇඟිලා ගන්නවානේ. ඒක ලියලා මේ නංවනන් දීගෙන විනිශ්චය කරන්න යෑමෙන් කරන අවුල දිහා බලනකොට ලෝකේ විනිශ්චයකාරයෝ ටික නැත්තම් කොච්චර ලීහක් වෙයිද කියලා බලන්න. විනිශ්චය කරන්න ඔය ඔය මට්ටම 15 පැනලා අඩු ගානේ හිත ධානා මට්ටමට ආපු කෙනෙකුට තමයි තේරෙන්නේ මේ විනිශ්චය කරන්න යෑම නිසා කොච්චර ගා ගන්නවද කියලා. ඉතින් සමීක්ෂණයක් කරලා බලුවොත් පිනිෂ කාර්යතුන් කීර කී දෙනෙක් ධ්‍යාන තියනවද කියලා බැලුවොත් ඇත්තේම නැති ගානක්. ඉතින් ගන්න තීන්දුව නිසා ඇති වෙන ප්‍රශ්න දිහා බලන්න. නිසා මොන විශ්යක් කරන්න ඉස්සෙල්ලා දෙපැත්ත සලකා බලන කරුණු. ඒකට ඇත්තටම අවේ සම්බන්ධයක් ඕන වෙන්නේ නැහැ. ওই කරුණු හේම සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න එක අමාරු නිසා අපි මෙහිමීට යන්න ඕනේ වැඩිද. ඒ නිසා වාර්තා ඉදිරිපත් කර තියෙන ස්වරූපය හරි හොඳයි. ඒ වගේම කාට හරි ප්‍රශ්න තියෙන කෙනෙකුට අහගෙන ඉන්නකොට තමන්ගේ වார்த்தාවක් නැුණත් උත්තරයක් තියෙන විදියක් වගේ පේන්න තියෙනවා. ඒක නිසා මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේදී එක්කෙනෙකුට ගහනකොට කට්ටියකට වැදිනවා. දැන් සුද්ධ වෙනවා කට්ටියට. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සාමිනෝසද ප්‍රශ්න 18ක් පවන තියෙන මේ දෙවැනි ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ නේවාසික වැඩමුළු කීපයකට මම සහභාගී වී ඇත. භාවනා කරනකොට හිත නිතරම එළියට පැන බොහෝ විට ලෝකේ පුරා සැරිසරමින් ලොකු කතා හදමින් සිටින බව පැහැදිලි විය. මේ දෙස බලන විට එය තමාගේ මානසිකාර ලෙස පැහැදිලිවම අවබෝධ විය. ඊට පසු මෙම කතාව හදාගෙන එළියට පැන්න විට එය කතා හදා හදා දිගට යන්න නොදී නතර කර ආපහු භාවනා ආරමුණට එන්න ටික ටික පුරුදු කළෙමි. දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක ඊතා සියුම් වන අතර තමා බ්ලැන්ක් canvas එකක් දිහා බොහෝ විට ඉතා සුවසේ බලාගෙන ඉඳීමට පුළුවන්. යම් යම් ශබ්ද ඇසුණත් ඒවා වලට හිත පසුපස යන්නේ නැත. දැන් ප්‍රකටව දැනෙන්නේ වේදනාවය. ඒ දැනෙන විට ඉතා තදින් දැනෙන්නේය. එම නිසා ඉරියව්ව මාරු කිරීමට සිදුවේ. මේ විට කලියුත්තේ කුමක්ද කියා ගරු ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. අර හිත පිට ගියාම එයා කතන්දර ගොතන ආපොගෙත් වෙනවා වගේ මුඩේටම අමාරු නම් ඉරියව මාරු කරන්න ශරීරයෙන් අහලා. කොතන කරි අමාරුවක් තියෙනවා නේද? ඒකට කියනවා කන්සල්ටින් බොඩි නොලෙජ් කියලා. ඇඟේ ගහන මොකද්ද කරන්න ඕනේ. එතන කියන්නේ මෙන්න කකුල දිගහැරපන්. නම් දිගහැරලා බලන්න ආයෙ සතිය පිටන්න කිසි බාධාවක් නැහැ. වේදනාව තියෙන වෙලාවේ නැත්නම් මෙහෙම කිය වේදනාවෙන් ඉස්සලා සතිය පිටනවා. දැන් වේදනාවක් තියෙනකොට දන්නවා අරමුණට යන්න බෑ වේදනාවේ බලපෑම් වැඩි කියලා. ඊට පස්සේ වේදනාව අපි හිතව සකස් කරලා ආයෙත් ගිහලා බලන්න මොකුත් වෙලා නැහැ. ඉරියා මාරු කිරීමෙන් සතිය කැඩිය යුතුම නැහැ. විශේෂයෙන්ම කැඩෙන්නේ නැහැ කියලා දැනගත්ත දවසේ ලොකු සතුටක් ඇති වෙනවා. මේ සතිය කියන්නේ ප්ලාස්ටිසිටි එකක්. ඒම අපි හිතට කැඩෙන වීදුරු භාණ්ඩයක් නෙවෙයි. අපි හිතන්නේ මේ ඉරියව් වෙනස් වුණොත්, කාලය වෙනස් වෙනකොට, දේශය වෙනස් වෙනකොට, අරමුණු වෙනස් වෙනකොට සත්‍ය කරනවා කියලා. ඒ තමයි ආධුනික හැටි. පපුනොල් පේන් පටන් ගන්නවා. සත්‍යයට අරමුණක් අවශ්‍යත් නැහැ. මොන එකේ හිටියත් ගන්න සන්තෝෂ වෙන්න වගේ සරුවත් යනසේ දේශනා කරලා තියෙනවා. සතාධිපතිය සබ්බේ ධම්මා මේ කොයි වෙලාවම දැනගත්තත් නොදැනගත්තත් සතිය තියෙනවා. දැන් නැති එකයි ප්‍රශ්නේ. සතිය නැති ලෝකයක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට අවදි වෙලා ඒකට මුල් තැන දෙන එක විතරක් මේ කරන්නේ. ඉතින් ඉරියව් මාරු කරයි කියලා වෙනසක් නැත්නම් සක්මනේදී අපි වම දකුණ මාරු කරලා ඉරියව පවතින්නේ. සක්මනේ කෙළවරට ගිහිලා හැටෙද්දී ඉරියව පවත්න්නේ. ඒවට කියනවා ඉරියාපත සංදි ස්ථාන කියලා. ඒ වගේ සතිය පවත්න්න පුරුදු කරලා තේරෙනවා. මේ සතිය මේ වගේ තැනකට ඇවිල්ලා අතපය හොල්ලන්නේ නැතුව පුරුදු කරලා අන්තිමට মালටි ටාස්කින් යනකම් වැඩ රාජකාරි 10ක් 15ක් කරන ගමනොත් සතිය පාත්තගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට යන්න ටික ටික ටික ටික. තමන්ගෙන් ඇති වෙන ආත්ම විශ්වාසයත් එක්ක ඒක නිසා ඉරියව් වෙනස් කරන්න ඕනේ නම් හේතුව දැනගන්න. ඒකල ශරීරයෙන් අහන්න දැන් මොකද්ද කෙරෙන්න ඕනේ කියලා. එයා කරනවා. ඒකට SMS දාන්න slowly mindfully silently කරන්න. ඒක නැත්තම් කියන යෝගාවචරකේ නැවතිල්ල කරන්න. කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. දකිවි බොහෝ විට එහෙම මේ ඉරියව් වෙනස් කරාට සතිය කැඩෙන්නෙම නැහැ. එතකොට ඊවාතනින් අර තිබුණු වේදනාවත් තුරල් වුණාට පස්සේ ලොකු ඉඩ පහඩුවක් ලැබෙන. ඒ තුළ සතිය බොහෝම ජයට හොඳට භූමිය අල්ලගෙන ඉදිරියට යන්න ඉඩ තියෙන නිසා මේ හුඹස් බයක් ඇති කරගන්න එපා. ඒ නිසා නිතර ඉරියව වෙනස් කරන්න උනන්දු කරනවා නෙවෙයි මම මේ කියන්නේ. හේතුවක් තියෙනවා නම් ඉරියව වෙනස් කරලා නැවත බලන්න සතිය පිටවන්න කියලා අපහසුයක් වෙන එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙන්න. කරු ස්වාමීන් වහන්ස අද දින පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරමින් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. නාසිකාග්‍රය හා උඩුතොල අතර සුළං රැල්ල ගැටෙන බව හොඳින් දැනුනි. ටික වේලාවකින් මගේ සම්පූර්ණ සතිය නාසිකාග්‍රය හා උඩුතොල අතර පැවතිනි. ටික වේලාවකින් මගේ මුහුණේ තැන් තැන්වල එනම් කම්මුල නිකට උඩුතොල ඇසි බැම්වල කුඩා ක්‍රමීන් දඟලන බව හා ක්‍රමීන් කන බව දැනෙන්නට පටන් ගත්තේය. එම කැසීම් හා කූඹීන් කන වේදනා ඊතා සියුම්ව ඇති වී ක්‍රමයෙන් තදින් දැනුනි. නැවත ක්‍රමයෙන් අඩු වීගෙන ගියේය. මෙවැනි වේදනා ඇතිවන දැන් ක්‍රමයෙන් වැඩි වෙවි අඩු වෙවි පැවතිනි. ඒ ඒ තැන්වලට සිත ගෙන යමින් සියුම්ම බලා සිටීමි. සිතින්ම වේදනා පාලනය කරමි. වේදනා ඇතිවන ආකාරය හා වේදනාව නැතිවන ආකාරය සිතින්ම බලා සිටීමි. ඒ අවස්ථාවල කායික ප්‍රතික්‍රියාවක් කලේ නැත. මුළු භාවනා කාලය තුලම සිත සියුම්ම ඒ ඒ තැන්වලට ගෙන යමින් වේදනාවේ ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරමි. මුළු කාලය තුලම සිත කයේ තබා ගැනීමට පුළුවන් විය. මෙවැනි අවස්ථාවලදී සිත ක්‍රියාත්මක කළ යුතු ප්‍රයෝජනවත් ක්‍රමයක් තිබේද? සුදුසු අවවාදයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. නෑ ඒක ගිහිල්ලා තියලා තමන් උපයාගත්ත ක්‍රමෙන් තමයි හොඳම. දල වශයෙන් කියන්න පුළුවන් හිත කයට ඇවිල්ලා ඒක පිළිබඳව තමයි සතුටු වෙනවා නම් එහෙම නැත්නම් දැන් කයේ සතිය පිහිටියයි කියලා සමාදම් වෙනවා නම් අපිෂ්චර්මයේ මේ හැම හැම තැනම වගේ මේ ඔය කූබි දගලන වැස්සට තෙමෙන එහෙම නැත්නම් සත්තු දුවන වගේ සංඥා නිකුත් කරන්න පටන් ගන්නවා. ඒ විශේෂයෙන්ම මූණේ ඇස්කෙවෙනි වල කඩ දෙපැත්තේ තොල් වල ඇඟිලි තුඩු වල කන්සිල් වල එන්න පටන් ගන්නවා. ඒක දැනගන්න ඕනේ මේ පෙර ලකුණක් කියලා. සමාධිමත් වෙන්න සතිය වැඩි එකනේ යන ගමනට ඉර නගින්න ඉස්සලා අරුණ නැග්ගා වගේ පේන්න පටන් ගන්නවා. ඒක අර ආධුනිකයා මේක හරි බරකට අරගත්තට පුදුමට තේරුම් ගන්නවා මේක මේ හොඳ වැඩක පෙර පෙර පෙරමග ලකුණක් කියලා. ඊට පස්සේ මේ හැමෙන් පටන් ගන්න මේ සංනිවේදනේ හිමීට හිමීට හිමීට මැද සුසුන්නාට කොටු වෙනවා. කොටු වෙලා දැනෙනවනේ දැනෙන්නේ මූලික මැදට විතරයි අන්තිමට දැනෙන්නේ. එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේක මධ්‍යස්ථගත වෙන්න වෙන්න වෙන්න අපි අනින්ද්‍රිය බද්ධි වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රයන්ගෙන් එන සංඥා අපිට නොදෙනී යන පටන් ගන්නවා. ඒ අනින්ද්‍රිය බද්ධ වෙන්න ඉන්ද්‍රිය බද්ධ භාවයේ ඉඳලා අනින්ද්‍රිය බද්ධ භාවයට යන්න සම්දිස්ථානේ තමයි හැම වෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුළට ගියාට පස්සේ සමහර විටක මధుරෙක් කෑවත් මధుර ඇවිල්ලා බැලුවට ලේ නැහැ. ලේ හැමට එන්නේ අපි කුප්ප වෙලා ඉන්න වෙලාව විතරයි. අපි හොඳට භාවනා කරනකොට මధుරෙක් ඇවිල්ලා වහලා බල බල බල බල නිකන් තෙල් හරනවා වගේ. තෙල් තියෙන තැන් හොයනවා වගේ චෙක් කර චෙක් කරනවා ඌට ලේ දැනෙන. ඊට පස්සේ මధుරෙක් මැස්සෙක් මොකක්කට ආවට දැනෙන්නෙත් නැහැ. හබ්දයක් කරන කවට දැනෙන්නෙත් නැතුව මේ මධ්‍යසෝසම් නාට යන ගතියක් තියෙනවා. ඉතින් ඒක යන්න දෙන්නේ නැහැ අපි. අර හැමේ ඉඳලා එන වේදනාවටම බය වෙලා කහන්න පටන් ගන්න ගත්තොත් ආයතර තැම්පත් වෙන එක ඇවිස්සෙනවා. ඉතින් ටිකක් පුරුදු කරාට පස්සේ තේරුම් ගන්න පුළුවන් අපිට මේ භාවනාවේ පෙරමග ලකුණු. එහෙම නැත්නම් සුබ ලකුණු දැනගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ කරන වැඩේ සමාදන් වෙන කෙනාට විතරයි. සතිය මගේ සතිය කයට ආවයි කියන එක ආභෝග කරන්න පුළුවන් එක්කනට මූලික ලක්ෂණ දැනගන්න පුළුවන් එක්කනට මේක වාසියට හිටිනවා. දන්නේ නැති එක නම් මේ ඔක්කොටම ප්‍රතික්‍රියා කරන්න හදනවා. එතකොට අර tempatuක් ගන්න අමාරුයි. මේ සතිය හැලහැප්පෙන ගතියක් තියෙන නිසා මේවා කියලා තියෙන එකමයි මේ කරලා තියෙන ටික එහෙම අනුමත කරලා මෙවුවා පෙරමග ලකුණු වශයෙන් දැනගෙන ඒකට අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස පරයන්කේදී පෙර දින කියු ලෙස ඉඳගෙන සිටින බව මෙනෙහි කර ඉන්පසු හුස්ම ඉහළ පහළ යන දෙස සිත යොමු කෙලිමි. නමුත් එක ප්‍රධාන ස්ථානයකට වරහන් ඇතුලේ pivot point හිත යොමු කළේ නැත. එක ප්‍රධාන ස්ථානයකට හිත යොමු කළේ නැත. එළියේ සිට බලන කෙනෙක් ලෙස හුස්ම ඉහළ පහළ යන බව නිරීක්ෂණය කළෙමි. විනාඩි 20කට පසු ධනහිස වේදනා එන බව දැනෙන විට වේදනාවක් ලෙස සටහන් කර දිගටම වේදනාව දෙස බලා සිටීමේ එහි වේදනාව වැඩි වුණි. ඒ දෙස බලා යම් සතුටක් ඇති වූයේ වර එක තදවීමත් අමුතු චරණහා රත්වීම් දැනුණු අමුතු අත්දැකීමක් වූ නිසාය. නමුත් ක්ෂණිකව මම දැස් විවෘත කළ ඉරියව්ව වෙනස් කළෙමි. මෙම ඉරියව්ව දිගටම හිඳගෙන සිටීමත් මෙම ඉරියව්වේම දිගටම හිඳගෙන සිටීමටත් එම ෂණික වෙනස් වීම පාලනය කිරීමටත් යම් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි තෙරුවන් සරණයි. නෑ ඒ මේ ඉරියව් වෙනස් කරයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. නමුත් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. <clears throat> ඉස්සල්ලාම් පේන ලොකු චිත්‍ර පේනවා. ඒක නිකන් TV කැමරා TV එකක ඩොට්ස් වටන වෙලාව වගේ. මුළු චිත්‍රය ස්ක්‍රීන් එක පුරාවටම ඩොට්ස් හටෙනවා කෝටි ගණක්. ඒක දිහා බලන ඉන්නකොට ලස්සන <clears throat> දැනගන්න දෙයක් තමයි ඩොට්ස් එකක් ආදාත් හැප්පෙන්නේ නැහැ. කෝටි ගාණක් ඩොට්ස් මොනවාද අපි දෙන්නේ කිරියෝ ගහ ගන්නවනේ. විශේෂයෙන්ම කාන්තාව වැඩියක් කෝර දෙන්න හිටියෝ ගහගත්තා. අරකේ ඩොට් කෝටි ගාණක් කරන කවදාකවත් ගහගන්නේ මේ එක ගිහිල්ලා ඊගාවේ කේනවා හැප්පෙන්නේත් නැහැ. එනිසා මේ ඩොට් වල තියෙන මොකද්දෝ විනේනය. ඕනේ නැහැ එක ඩොට් එකක් බලන්න පුළුවන්. එක ඩොට් එකක් බැලුවොත් පේනවා ඒකට ඒකට වෙනම හටගන්නමක් තියෙනවා. කොච්චර කෝටි ගාණක්ද වෙනම විපරිණාමය ඇතර වෙනම නැතිවීමක් තියෙනවා. ඒක කවදාකවත් පාග ගන්නෙත් නැහැ, හංග ගන්නෙත් නැහැ. ඒ තමයි සමස්තය දිහා බලා හිටපුවාම අපි ඇඟ කියන්නේ වලාකුලක් වගේ. පුංචි පුංචි පුංචි මේ වාෂ්පංශ එකතු වෙලා තියෙනවා. ඒකට හැඩයක්වත් ඒගොල්ල ඇයි එකට ඉන්නේ කියලාවත් හේතුවක් නැහැ. ඕනනම් බලන්න පුළුවන්. මේක මේ TV screen එක වගේ dots පේනවා. ඕන එකක් බලන්න. නමුත් අර වේදනාවක් ආව ගමන් මේක කොහොම එක තැනකට කොටු වෙලා. තර්ජනයක් ඇවිල්ලා ඊට පස්සේ ඒක අනිත්‍යව මතක නැහැ. ඒකෙදී තියෙන පුච්චනවා, කපනවා, තැම්බනවා, මිරිකනවා කරුණු පේන්න පටන් අර ගන්න ඕන ඒකත් බලන්න පුළුවන්. ඒතරත් එකක් නැහැ. වේදනාවක් කියලා එකක් නැහැ. කලාපයක් තියෙනවා. සමස්තයක් තියෙනවා. හොඳට බැලුවොත් පේනවා. ඒක එකම මුණත දෙතරක් පෙන්වන්නෙත් නැහැ. නමුත් ඒකට බලන්න බැරි අපි ඒක බලන්නේම ජීවිත රජනයක් නිසා. අපිට ඒක දිහා බලහින්න බෑ. ඒක නිසා අපි සමාජයට ඇඟේම ප්‍රතිවෘත්ති ක්‍රියාවක් වශයෙන් ආයත ඇත්ත එක ඇරලා ඉරියව වෙනස් කරන තරමට යනකම් මේ අපේ හිතේ තියෙන ඔලොමල ගතිය එළියට එනවා. බලාගෙන ඉන්නකොට උරුනේ නම් මේක දිහා බලාගෙන ඉන්න අපි කියනවා නම් දකුණු දන හිසේ වේදනාව තියෙන කියලා. ඒකට තද්ද බල අවධානය ඉල්ලනවා මොකද එතන වේදනාව උග්‍ර වෙනකොට බලන වම් තන හිස හිනා වෙනවරුවට කෙල වෙලා ඒක බලනකොට පේනවා ඌ නිවන් දැකලා ඉතකොට. දැන් දකුණු ධනෙහිස මැරෙන්න ගෑ ගන්න ඔක්සිජන් දීපල්ලා, සේලයිට් දීපල්ලා, ඉන්ටෙන්සිව් කැනට ගෙනියපල්ලා මැරෙන්න ගන්නවා. වන්දනේ මොකක්වත් නැහැ. ඒක බලලා මෙතෙන් උඩ මෙයක් නැහැ. පොඩ්ඩකට අවධානය මේකට දාලා මේකට යන්න බලන්න. මේකෙත් නැහැ. ඉතින් ඒ වගේ මේකේ තියෙන අර පොඩි උන් අවදානා කියොත් ඒ වගේ තමයි නා කිච්චොත් ඒ වගේ තමයි. මොකක් හරි වෙච්චාම මැරෙන්න ගහන බෝරු. ඔය කියන තරම් අසනීප නෑ. ඒකට අවධානය දුන්නා ගත්තා ගත්තා පස්සේ එච්චරයි ඕන කරන්නේ. වෙන තැනකට හිත දාලා ගන්නකොට මේකත් නෑ. ඉතින් මේ වගේ ටිකක් පොඩි සෙල්ලම් ටිකක් තියෙනවා මේක ඇතුලේ බලනකොට ඒ ඇතුළත තියෙන අංගපසංගත් එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් ඉන්නේ. මේ කා ඇතුළේ නැතයි කී ඇතුළේ තියෙනවා මේ කතා කරන්නේ. දෙන්නේ කා ගන්න එක නහන දෙයක් නැහැ. ඒකත් ඊර්ෂ්‍යා කරනවා. හරයට එනකොට මූ සතුටු වෙනවා. ඉතින් ඉතියා බලනකොට පේනවා මේක ඇතුලේත් නයි මල්ලක් තියෙන. ඒක නයික් එක සර්පෙක් නෙවෙයි. ඉතින් ඒක දිහා බලා හිටපම් පියර එකකට අවධානය යොදලා මත්තුනොත් අපි මෝඩ තකතිරු තීන්දුව රාශියක් ගන්නවා. ඒක පොඩ්ඩක් එහාට අවධානය දාලා ආයෙ මෙහාට දානකොට වෙනමම වෙනමම දර්ශනයක් මේකදී තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ කාත්ත දිගෑරෙනවා රේමේ කියන ගණන් ගන්න බෑ. අර පරිණාමයේදී අපි ගෙනාපු සුණත් ස්වභාවික වරණේ නැචරල් සිලෙක්ෂන් නිසා මොනදු ක්‍රියා වගේක් වෙනවා. පහු වෙනකොට තේරෙන පටන් ගන්නවා මේක ඇතුලේ මමය නැති වුණාට නැත්නම් මේ මමනේ භාවනා නැති වුණාට මොනවදෝ න්‍යාය පත්‍රයක් තියෙනවා. කල්ැතුව දාගත්ත න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒකට මම දාසෙක් වෙනවා මිසක් මම මේක දකින්නට න්‍යාය පත්‍රය කැමති නැහැ. මේ න්‍යාය පත්‍රය තන්නේ කර අපි ලව ಜಾතිය බෝ කරන්න හදපු ලිංගික න්‍යාය පත්‍රයක් විතරයි මේකේ තියෙන වෙන මොකක්වත්ම නැහැ ඔක ඇතුලේ. මේ පරිණාමයේදී ඒ අපිට අපි සතු ඥාන තව එක්කෙනෙකුට යොමු කරවන්න තියෙන ශිල්පියක් විතරයි මේක ඇතුලේ තියෙන්නේ. නිවන් දකින්න න්‍යායපත්‍රය මේකේ නෑ. ඒ නිසා මේ ඥානගත න්‍යායපත්‍රය දකින්නට එයා කැමතිත් නෑ. බුදුරජාණන් කියන්නේ ඔක දිහා බලපන් කියලා. එච්චරයි තියෙන්නේ. ඉතින් බලනකොට ඒක පේන පටන් අරගන්න ඒක මහා බංකොලොත් න්‍යායපත්‍රයක්. ඉතින් ඒ නිසා ටික ටික ටික ටික දැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ යන්ත්‍රයට උදව් කරනවා කියලා කියන්නේ අපි යන්ත්‍රයට 16ක් වෙලා නිකන් බුල්ඩෝසර් එක ග්‍රීසර් වාගේ. ඌට තියෙන්නේ ග්‍රීස් ගහන එක තමයි. මැෂින් එක ඩ්‍රයිවර් දුවනකොට ග්‍රීස් ගගා දෙන එකයි අපි කරන්නේ. ඒක ලෙවල්ලා සන්තෝෂ වුණාට යන්ත්‍රය යන්නේ අපිට ඕන තැනට නෑ. ඔය දැක්කට පස්සේ පේනවා අපි අණුන් හදන්න හැදුවට අණුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කරාට තමන්ගේ යන්ත්‍රයේවත් සදාචාර සම්පන්න නෑ. එයාගේ සුභ සිද්ධියට නෙමෙයි කටයුතු කරන්නේ. මැරීගෙන හරි කමන්නේ. ජාතිය බෝ කරන්න හදන්නේ. ඒක නිසා සරුවචාස්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝක වර්ධනය එතන මේ භෞතික වර්ධනයක බුදුන්සේ ලෝක වඩක කියලා කියන්නේ යෝක ලෝක වඩකෝ සුසාන වඩකෝ කිය. අපිට හරි ගියොත් අපි සුසාන භූමි රාශියක් ඇති කරලා තියලා මැරෙයි. හුඟක් බෝ කරලා තියලා මැරෙයි. ඒ නිසා අපි කරන මේ ක්‍රියාවලිය වෙන්නේ සුසාන වර්ධනයක් තමයි. ඉතින් ඒක දකින්න පුළුවන් මේ ශරීරයේ එක එක අංග අංගපසක පවා එකිනෙකා ඉක්මවා පරය යන්න හදන්නේ එයාගේ අර න්‍යාය පත්‍රේ ක්‍රියාත්මක කරන නිසා ඒක දෙස පිට කෙනෙක් වගේ බලනකොට ඒ න්‍යාය පත්‍රේ කැමති නැහැ. නමුත් බලන්න පුළුවන් රූපෙට වැඩිය වේදනාවේදී get a distance from the pain කියලා කියනවා. අනුන්ගේ වේදනාවක් වගේ බලන හිටියොත් මේ වේදනාවේ තියෙන ඔය ඉන්ෆ්ලික්ටිං නේචර් කියලා කියන දරුණු ගතිය, දුක් දෙන ගතිය අඩු වෙලා වේදනාව සබ්ජෙක්ට් මැටරයක් වෙනවා. බලන්න පුළුවන්. හැබැයි හැම මූලික වේදනාවනේ බරපතල වේදනාවක් නෙවෙයි යම් මට්ටමකට. එන්නේ එන්නේ එන්නේ ඒ දරා සිටීමේ වේගය වැඩි වෙලා කවදා හෝ මරණ වේදනාව දකින මට්ටමට ගියාට පහුවෙන් දකිනවා සෝවාන් වෙන්නේ. අපි විඳින වේදනාවල් විඳලා විඳලා විඳලා විඳලා මට්ටම ඉහළ දාලා දාලා මූර්තිය දකපු දවසට පහුවෙන්ද අමූර්තය හම්බ වෙනවා. මූර්තයට බය එක්කනා මරණ වේදනාවක් වෙනකොට බය වෙලා ඔක්සිජන් හොයන්නයි තේලයින් හොයන දගලන කරන කදාගන්න නිවන් දකින්න හම්බෙන්නේ. ඒ තමයි කාය ජීවිත අපේක්ෂාව අයින් කරලා මරණ වේදනාව දක්වා ගිහිල්ලා ඊට පහුවෙන්දා අමෘතේ දක් ගන්න පුළුවන්. ඒ නිසා මේ පැමිණෙන දුකට පැනිරහයි කියන්නේ අනේ කරාට නිවන කිට් වෙනවා. අධික වේදනාවක් ආවොත් එහා පැත්තේ හොඳ විපස්සනා ඥානයක් තියෙනවා. වේදනාවට වක්‍රනතර වුණොත් ඒ විපස්සනා ඥානෙ බුද්ධිය නැති වෙන එකයි වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සක්මන සහ එදිනදා කටයුතු වලදී ඇවිදින විට සාමාන්‍ය වේගයෙන්ම ගමන් කරමින් විශේෂ ආයාසයකින් තොරව එම මොහොතේ දෙපතුලේ ස්පර්ශයේ වෙනස් වීම කකුලේ මස්පිඩුව මස්පිඩුවල විපර්යාසය නිරීක්ෂණය කළ හැකිය. අවට පරිසරයෙන් දැනෙන දෙයකට අවධානය යොමු වූ විට එය විඳ ගනිමින් එම මොහොතේ සක්මන් භවයේ සිට සතිමත් භවයේ සිට නැවත සක්මන වෙත අවධානය යොමු වේ. අරමුණු මාරු වීම කනගාටු වීමක් නොවේ. එය සැහැල්ලු ගතියකි. දවසේ වැඩ කටයුතු වලදී වෙනදාට වඩා සක්මන් භවයේ සතිමත් භවයේ දවසේ වැඩ කටයුතු වලදී වෙනදාට වඩා සතිමත් භවයේ දියුණුවක් ඇතත් සමහර විට අරමුණු ඔස්සේ හිත දුව යන බව වැටහේ. එම වැටහීම අගය කරමි. පරයන්කය මම දැන් මෙතන සහ ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාස සුළං රැල්ලේ කම්පන ස්වභාවයේ අඩුවැඩි ස්වභාවයක් මුල් දින දෙක මුළුල්ලේම පැවතින. නමුත් බොහෝ විට හුස්ම අතරින් යටිකයෙන් එන අධික වේදනාව සහ එහි වෙනස් වීමේ ස්වභාවය අපහසුවෙන් බලා සිටීමේ බැරිම වූ විට ඉරියව්ව මාරු කළෙමි. ඊයේ අවසන් භාවනාවේදී හුස්මේ කම්පන ගතිය නොදැනෙන තරමටම ගොස් ඉතා විශාල හිස් අවකාශ ස්වභාවයක් අවකාශ ස්වභාවයක හිත පැවතින. නමුත් වේදනාවද වෙනස් වෙමින් දැනුණු අතර එම හිස් විශාල ස්වභාවය දැනෙන විට වේදනාවේ අමාරුව අඩු බව දැනිනි. එසේ එම හිස් ස්වභාවය කීපවරක් ඇතිවීමෙන් නැතිවීමෙන් පැවතිනේ. අද දින මුල් භාවනා දෙකේදීම ඊතා ඉක්මනින් හුස්ම තුනී වී ඉහත හිස් ගතියම වැටහින. නමුත් අවට ශබ්ද ඇසුනද හුස්ම නැවත දැනි නොදැනී ගියාය. හුස්ම නැවත දැනී නොදැනී ගියද එම හිස් ගතිය දැනීමට බාධා නොවේ. එය කුමක්දයි අරමුණු කිරීමට උත්සාහ කළත් අරමුණු කළ හැක්කේ ශබ්දයක් වේදනාවක් ලෙස ඇඟට දැනෙන දෙයක් පමණක් බව තේරුණි. අද අවසන් පරයන්කේදී හුස්ම තුනීවි හිස් ගතියක් පැවතුනේ ටික වේලාවකි. අරමුණු කිසි තේරුමක් නැතුව පැමිණේ. මෙලෝදියක් භාවනාව ඉවර වුණ පසු මතක නැත. නින්දකද නොවුනි. විශේෂ සතුටක් හෝ දැක්කේ නොමැත. ඊළඟ මොහොතට සාදර වී හැකි පමණ අවදිමත්ව සිහිය දියුණු වීමට මාර්ගයයි සිතමි. වැරදි ඇතොත් නිදොස් කරන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. එහෙනම් දර්ශනයක් දෙනවා නිකන් මේ කාමරේ තියෙන උපකරණ බඩු මිනිස්සු කොහොම අයින් කළා. මේ කාමරය ඇතුලේ හයිඩ්‍රජන් බැලුන් ටිකක් දාලා හැමතැනම පාවෙන්න තියලා අමුත් එක්ක ගලලා කාමරේ ගැන කියන්නේ කිව්වොත් එයාට පේන්නේ හයිඩ්‍රජන් බැලුම් විතරයි. නමුත් දවස් තුනක් විතර ගියාට පස්සේ බැලුම් සාමාන්‍යයෙන් හුලම් බැහැලා පොළොවට පාත් වෙනවනේ. එතකොට ඒකේ නාට කිව්වොත් එහෙම දැන් ගිහලා බලන්න කිව්වොත් එහෙම කියනවා බැලුන් නැහැ බැලුන් පාත් වෙලා කාමරේ හිස් කියලා. නමුත් කාමරේ හිස් බව බැලුන් තියෙනකොට පේන්නේ නැහැ. බැලුන් තියෙන පේන්නේ බැලුන් විතරයි. ඒකට තමයි ඔයාලට බැලුන් කියන්නේ ඒක තමයි. ඇල්ලුම් බැලුන් තමයි. ඒ නිසා වස්තු පේනා මිසක් අපිට අපේ ඉඳුරන්ට හිස්තන අරමුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපි වස්තු පිළිබඳව ඊර්ෂ්‍යා කරමින් රණ්ඩු කරමින් ඉඩම් බෙදාගෙන ගෝසකරාට මේ අවකාශය තමයි මේ ඔක්කොම තියෙන්නේ. අවකාශය අපි දකින්නේ නැහැ. විචි අවකාශය දකින්න නැත්තාකල් අපි පට වියාපෝ තේජෝ වායත් එක රණ්ඩු කර කර ඉනවා. බුදුරජාණන්සේව පෙන්නලා ඉවන් නැත්තන්ට එමීට ගිහිලා කියනවා අවකාශයේ කොච්චරද කියනවනම් වස්තු තියෙන අවකාශයෙන් 104ටත් අඩු ප්‍රමාණයක්. ඒ හතරට තමයි අපි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ. අවකාශය දැක්කනම් අපිට තේරෙවි මේ දැකපු පොඩි පාටු තත්ත්වේ නිසා තමයි මේ පාටු තත්ත්වයට මැරෙන්න හදන්නේ. බුදුසසුනේ සමස්තය දිහා කරවාත කියනවා පේන දේවල් ශූන්‍ය ගන්න දෙයක් නැහැ කියලා. ඒක 100%ට අඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකට යෝගාවචරය ගියාට පස්සේ උගක් වෙලාට එන්නේ බය වෙන එක. මට මොන නැති වුණා, පාළු වුණා, තනි වුණා, කොටු වුණා, දිසාමාරු වුණා. ඉතින් ඒක තමයි මේ සද්ධාවත් ධාන, සීලයක් ධාන, සතියක් ධාන යන්නේ කියලා කියනවා. එතකොට පේන්න පටන් ගන්නවා දැන් බැලුමුත්තියේදී අවකාශය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාචර පේනවා දැන් වෙනද නොදැක්ක කැන්වස් එකක් පේනවා චිත්‍රෙත් පේනවා. ඊට පස්සේ ඕක කොහොමඩක්වත් නොදකින්න බෑ. අවකාශය දැක්කට පස්සේ මේ කොයි එකෙත් තියෙන්නේ ඕක තමයි ඔය ඒකෙන් තියෙන ඔය රූප ටික හොල්මන් කරනවා. ඒකෙන් තමයි අපිට තණ්හා මාන දිට්ඨිය ඇති කරන්නේ. අවකාශයේ තමයි 90 ගන්න තියෙන එක තියා බලනකොට අර රූප වල තියෙන කුප්පන ගතිය, ඉද්දන ගතිය, දුක් දෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. ඉතින් අවකාශයේට දාලා තියෙන නම අජට අවකාශය. අජට කියන්නේ අවකාශයේ කවදා ෆ්‍රික්ෂන් එකක් නැහැ ගැට ගහන්න බෑ. ගැට හරි වදින හරියක් වදින්නේ රූප වල. ඒව තමයි මේ රණ්ඩු දරුව ලේපෙන් කරච්චලේ හැමදාම. ඉතින් අර අවකාශය හරහා රූපේ බලන්න හදනවයි කියලා මේ රූප හරහා අවකාශය බලන්න හදනවා කියලා කියන්නේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට යamak කියලා සාමාන්‍යයෙන් කියනවා භාවනාවේදී. ඊට ගියාට පස්සේ පේන්න පටන් ගන්නවා අපි සංසාරේ දිගට මෙතෙක් දකපු රූපත් එක තමයි කතන්දර ගොතලා තියෙන්නේ. ලෝකේ තියෙන හැම සාහිත්‍යයක්ම හැදිලා තියෙන්නේ ওই 104ක් රූපත් එක්ක. අරූපත් එක්ක යන එකට තුච්ච, රිත්ත, ශූන්‍ය, අනත්ත කියන වචන ටික විතරයි ගැලපෙන්නේ. ඒවට මිනිස්සු කැමති නැහැ. භාවනාදී කියලා පුරුදු කරන්න කොච්චර රූපයිල හොල්මන් කරත් ඔක්කොම සිද්ධ වෙන්නේ අවකාශයේ කියන එක ලෑස්ති මනසකින් කියලා බැලුවොත් ඒ නටන රඟුම්, ගායන ගැයුම් ඔක්කොම නිකන් පුස්සක් වඩපත් වෙනවා. අවකාශයට හානි කරන්න බෑ. ඔය එන රූප වලින් කිසි දෙයකින් අවකාශයට හානි වෙන්නේ නැහැ. මේ තමයි අවකාශයේ දක්නා සුළු බැල්මට අපි නැස්චාර්ථවාදය කියලා කියනවා උච්ඡේදවාදය කියලා කියනවා රස දන්නේ නැති ගොරකැයි කියලා කියනවා ඉතින් ඒ රස දන්න කවට කියලා තමයි මේ පරිප්පුව කාලා තියෙන්නේ ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ අවකාශය දකින්න බෑ උද්දර ගන්න යන්න එපා පේන වෙලාවෙදී බලන්න අනික් වෙලාවදී බලන්න ওই රූප හැම එකක්ම වැඩ කරන්නේ කොහොමදත් අවකාශය තමයි අන්නේ අවකාශයේදී ආ බලන්න පුරුදු කරගත්තාට පස්සේ තමන් කොඩි ගහක් යට හිටියත් මාළු මාකට් එකේ හිටියත් ගෙන්දගම් පොළවේ හිටියත් තමන්ගේ විවේකයේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රූපයෙන් කරන්න හදනවා විවේක ගන්න. එහෙම නෙමෙයි රූප තියෙද්දි අවකාශය ගන්න බලන්න. ගත්තට පස්සේ පේනවා. අවකාශය කවදාකවත් රූප වලින් පුරවන්න බෑ. ඊට අනුපාක්ම හිස් අන්නේ ඒකත් එක්ක ඉන්න යන කෙනාට ගැටුමක් නෑ. ඉල්ලීමක් කියලා දෙයක් නෑ. දුන්න දේ විරුද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අවිරුද්ධ ප්‍රතිපදාවට වෙලා ඒ අර ලැබිච්චි හිස්කම උඟක් වෙලාට ඒක හුදේකලාව වෙනවා හුදේකලාට ඒක විවේකී වෙනවා ඒකට සම්පත්‍ති කරගතියක් පේන්න පටන් ගන්නවා කොහොමකින්වත් මට බලපෑම එන්න බෑ මොකද තද <clears throat> අවකාශයක් තකින්න පටන් අරගන්නවා මේක නිවන නන් නෙවෙයි හැබැයි නිවනට යන්න ඉස්සලා අත්දැකිය යුතු තත්ත්වයක් කියලා කියන්න බල ඒ නිසා ඒක බෝ වෙන තාලෙට වැඩි කරන තාලේ ජීවිතයක් ගත කරන එක තමයි දෙන්න පුළුවන් උපදේශය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පරියංක භාවනාවේදී මම දැන් මෙතන යන මූල කර්මස්ථානයේ සිත යොදා සිටින විට හුස්ම රැල්ලට හුස්ම රැල්ල දැනෙන්නට වූ අතර සල්ප වේලාවකින් එය නොදැනී ගියේය. පැමිණෙන සිතුවිලිද අඩුය. එනමුත් කයි වේදනාවන් දැඩි ලෙස මතුවන්නට විය. ඊයේ දිනේදී ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි මෙය ඇතිවන මොහොතේ එය දැනගතිමි. එවිට එම කයේ අපහසුතා නැති වේ යයි. මෙලෙස විටින් විට නැගෙන කය වේදනාවෙන් දෙස බලා සිටීම සතුටු ජනක විය. ක්‍රීඩාවක් මෙන් දැහිනි. විටින් විට පැමිණෙන හුස්ම රැල්ලට සිත යොමු කළ විට ඊටා වෙහෙසකර තත්ත්වයක් දැනුනි. එබැවින් කයේ වේදනාවන් දෙස බලා සිටීමි. මෙලෙස පැයක් පමණ කාලයක් සිටීමට හැකි විය. ඔබ වහන්සේගෙන් මේ සඳහා භාවනා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ওই වෙලාවට දැනෙන ආස්වාද ප්‍රසවාසයත් තම වේදනාවක් සංඥාවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඒ වෙලාවේ කරන කරන කෙරුම් සංස්කාර වෙන්න පුළුවන් ඒ කොයි දේ වුණත් බලන් හිටියොත් පේනවා රූප වශයෙන් පේන රූප වශයෙන් තියෙන රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප නැත්නම් මේ වේදනා කොහොම එකයි නමේ විතරයි වෙනසක් තියෙන්නේ අපි දාන නමේ හැටියට ඒක වෙනස් වෙනවා. ඒ නිසා හොඳට බලන්න හිටියොත් රූප නැතුව වේදනා එන්න විදියක් නැහැ. වේදනා නැතුව රූපයක් එන්න විදියක් නැහැ. අපි අර ඒක එක එක වෙලාවට එක එක නම් දාන. පුළුවන් නම් එතෙන්ට ගිහිල්ලා මේ එන දේ අර චිත්‍රපටේ ටෙලිවිෂන් එක තිත් වගේ බලහින්ද නම් කරන්නේ නැතුව පස්සේ කරා. කොහොම මගේ මල්ලට වැටෙන්නේ මගේ කවුන්ටරේට වැටෙන්නේ මම ඒව නම් කරන්න හැබැයි තමයි. පුළුවන් තරම් ඒක දිහා දැක්කට නොදැක්කා වගේ නාමකරණකින් තොරව බලන්න හිටියොත් ඒ වගේ තියෙන වද දෙන ගතිය, දුක් දෙන ගතිය, කොනහන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් අපේ මන හිත කොහොමඩක්වත් කැමති නැහැ යමක් නාමකරණය කරන්නේ නැතුව බලන්න. නාමකරණයෙන් තමයි සංඥා කියන එක පටන් ගන්න එතනින්. එතනින් තමයි දුක එන්න පටන් ගන්නේ. ඒ නිසා දේවල් ආවට ඒකට නම් කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් පටන් ගන්න නෙවෙයි මම මේ කියන්නේ. පටන් ගන්න යම් මට්ටමකට ගියාට පස්සේ නාමකරණේ පටන් ගන්නව නම් කරන්නම කියනවා. ආස්වාසේ නම් කරන්න, ප්‍රස්වාසේ නම් කරන්න, වාම දකුණ නම් කරන්න කියලා. කරලා කරලා කියලා පොදු ලකුණු මත උනාට පස්සේ එන ගොජේට සමස්තෙට දුවබුදු දෙන්නේ සම්තතිය කියන නම ඉංග්‍රීසියෙන්කට ෆ්ලක්ස් කියලා කියනවා. මේක තියා බල්ල නම් කරන්න තේ හිටියාම මේකේ පටන් ගන්නම කවදාකවත් නෑ අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා පටන් ගත්ත සම්පතියක් මෙතන තියෙන්නේ. අපි මරණයට පස්සෙත් ඉතුරුන එකක් තියෙන්නේ. ඒකේ සීමාවකුත් නැහැ ඒක omnipotent omnipresent. හැම තැනම තියෙන හැමදාම තියෙන එක. මේකට මේ එක එක නන්දට කිය ගමන් මේක අපේ සංස්කෘතියට අපි දාගන්න. දාට පස්සේ මම වගේ වෙන්න ඕනේ. එනිසා මේ එන දෙයට නම් කරන තුබලාසියොත් පෙනේවි. ඒක මූලික ශක්තියක් ඕන දෙයක් බවට හැරෙන්න පුළුවන් එකක්. අපි දෙන්න මේ හැටියට ඒක හැඩ ගැහෙනවා. එනිසා නම් කරන තේ හිටියොත් ඒක ඒකේ ස්වභාව ධර්මයට යනවා. මමත් නොබලා ඉන්නේ පූර්ණ අවදියෙන් බලා ඉන්නවා. බලනවා හැකියාව මේක මම ගා ගන්න නැතුව ඉන්න. කෝල්ල බබා හිටියට කෝල්ල බබාට මම ගහන්න යන්නේ නැහැ. ගෙව්වේ නැත්තම් කෝල්ල බබා මට ගහන්නේ නැහැ. මේ කෝල්ල බබාට අත දාලා තමයි අපි ගහන ගහන කැලේ ඇල්ලුනාට පස්සේ අපි කෝල්ල බබාට දොස් කියන්න වෙලාවක් එන්නේ නැහැ. එතන හිවලා පැනලා කනවා. දෙක තුනට ගන්නකොට මේ කෝල්ල හිවලා ඉන්නේ. අපි මෙතන පැටලෙනකම්. අපි කොල්ලෙවට දොස් කර කොල්ලෙව කවදාකවත් අපිට ගහන්නේ. අපි තමයි ගහලා අනාගන්නේ. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ යනවා නම් ඕනනම් පොල් තෙල් ටිකක් ගාගෙන යන්න. කොහෙද ගැහුවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ලෑස්තිලා යන්න නම් කරන්නේ නැතුව ඉන්න බෑ. මේ හිත වෙච්ච දෙයට නම් කරන්නේ නැතුව ඉන්න බෑ. ඔය එකම එකම දෙයකින්වත් අපිට ඇවිල්ලා කොක්ක වදින්න නැති ගතියක් තියෙනවා. ඉතින් ඒක නම් නොකර සිටීම හරි දියාරුයි. හරිම ඒකාකාරයි. හරිම නීරසයි. ඉතින් ඒ නිසා අපි කොහෙන් හරි මේකට නමක් දාන්න දාපු ගමන්ම ඒකෙන් පටලයි. නිසා මෙතන ගියා වේදනාව කියන්නේ යන්නත් එපා. තියෙන දේ සමස්තයක් වශයෙන්, ගොජයක් වශයෙන්, ගලණයක් වශයෙන්, සන්තතිය වශයෙන් දෙස බලාගෙන හිටියොත් පෙනේවි. අනිත් දවසේ බහනවා පටන් ගන්න වෙලාව ඇතුළේ මොකද ගන්න පුළුවන්. ක්‍රමෙන් බහිඳ දෙයක් නැත්තේ නෑ. පටන් ගන්න වෙලාව ඉඳලා ඒක තියෙනවා. අන්න ඒ වගේ මේ පහුවෙලා පේන දේ මුලට ඇදින්න පටන් අර ගන්නවා මේ සමස්ත දැකීමේ ගොජේ දැකීමේ සන්තතිය දැකීමේ කලාව ඉගෙන ගත්තොත් දුක් දෙන දේ දුක් දෙන ගතියන අතර වෙලා දේ ඉතුරු වෙනවා ඒකේ කටු සර කටු කරෝසන ගතිය අඩු වෙනවා පටලව ගන්න ගතියත් අඩු වෙනවා දැක් ගන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්ස භාවනා කිරීමට වාඩි වූ විගසම ප්‍රකටවන්නේ කයේ තද ගතියයි. එය දෙසටම සිත යොමු කරන විට ක්‍රමයෙන් සියොම් වී ගොස් කයේ සැහැල්ලු ගතියක් දැනේ. ඉන් අනතුරුව ආනාපාන සතියට යොමු වෙමි. හුස්ම වදින තැන තද ගතියක් හෝ සමහර විට උණුසුමක් දැනේ. ක්‍රමයෙන් ඒද නොදැනියයි. දැන් දැනෙන්නේ ඊටා පහසු ගතියක් පමණයි. මේ වෙලාවේදී ප්‍රීතියක් ඇති නොවන්නේ මේ පහසු ගතිය යම් අවස්ථාවකදී නැති වී යන බව හිත ඇතුලෙන් දැනුම් දෙන නිසායි. භාවනාව පටන්ගත් මුල් කාලේ අධික වේදනාවලින් භාවනාවට බාධා කර නිසා මේ හැඟෙන්නේ දුකෙහි අඩු බවක් පමණක් බවත් ඕනෑම මොහොතක දුක් වේදනාවක් ඇතිවිය හැකි බවත් හැඟේ. නමුත් ඒ ලැබෙන පහසුවෙන් විදර්ශනාවට යොමු වීමට උත්සාහ කරමි. ආස්වාස ප්‍රස්වාස යන නමින් හැඳින්නුවත් එයද සංඥාවක් පමණක් බව වැටහි. ඒ සමගම කයේ නොයෙකුත් සංවේදීතාවන් ඇතුලින් පෙරලෙන දඟලන රැලිමෙන් යන ගති දැනේ. මුලදී ඒවා ඇතිවන විට කයටම සිත යොමු කාලයක් කාලයක් සමගම ඒද පටවි සංඥාවක් බව තේරුම් ගියා. ඉහතින් මා විස්තර කළේ නිවසේදී භාවනා කරන විට වරහන් ඇතුලේ බොහෝ විට පරයන්ක දෙකක් සමහර විට එකක් ඇතිවන අත්දැකීමයි. නිවසේදී භාවනා කරන විට ඇතිවන අත්දැකීමයි. මෙතනදී පරයන්ක කීපයක් කරන නිසා කයේ තදගති ඊතා බලවත්සේ ප්‍රකට වේ. සමහර විට කළු ගලක් මෙන් හැඟේ. මේ අවස්ථාවේදී ආනාපාන සතියට යොමු විය නොහැකි. බාහිර වෙනත් අරමුණකට සිත නොගියත් සුළු වශයෙන් හෝ අකමැති ගතියක් ඇති වේ. ඊයේ හවස 5 සිට 6 දක්වා කළ භාවනාවේදී කුස තුල ඉහළට පහළට ගමන් කරන යමක් දැනෙන්නට පටන් ගත්තේ. එයද දැනුනේ බර යමක් හිර කරන්නක් මෙනි. දුක් වේදනාවක් පමණයි ප්‍රකට වුනේ. නාසයෙන් වැగిරෙන්න පටන් ගත්තා. සතර මහා ධාතුවම ප්‍රකට වන බව හැඟුණා. ඒ වේලාවේදී බයක් ඇති වූ නිසා ඉරියව් මාරු කළා. ස්වාමින් වහන්සේ ඊයේ දේශනා කළ පරිදි මෙවැනි තත්ත්වයකට සාදර වන්නේ කෙසේද? මේ විඳීම් ස්වභාවයට අකමැත්තක් සහ සියුම් ද්වේෂයක් පහළ වන බවත් වැටහුණා. මෙවැනි අවස්ථාවක කෙසේ මුහුණ දී යුත්තේ අනුකම්පාවෙන් පහදා දෙන්න. දෙවන ඉල්ලීම දැනට අවුරුදු කීපයකට ඉහතදී ඔබ වහන්සේගේ සතිපට්ඨාන දේශනා මාලාව මට ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. මා තුළ ඇති වුණු ධෛර්යය, නොපසුබට වීරිය ප්‍රකට වන හැම වාරයකදීම මම ඔබ වහන්සේට নমස්කාර කරමි. හිත පසුබසින හැම අවස්ථාවකදීම ඒ දේශනාවල් විශේෂයෙන් ධාතු මනසිකාර්ය සති සම්පජඤ්ඤය වැනි දේශනා මම නැවතත් අසමි. එෙහිදී ඔබ වහන්සේ විසින් විස්තර කරන ලද අනිදාය භාවනාව සහ අපනිදාය භාවනාව තවත් විස්තර ඇතුව කියා දුන්නොත් හැම දිනාටම යහපතක් වේයයි සිතමි. මේ ඉල්ලීම වර්තමාන දේශනාවට සම්බන්ධ නොවුණු කරුණක් නිසා ඒ ගැන සමාව අයදිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය මේ බවදීම අවබෝධ වේවා තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න දෙක සුදුසුය හැංගෙනම් පවණක් ඉදිරිපත් කරන්න. ඒකේ අර පළවෙනි ප්‍රශ්නේ තියෙන විදිහට වාඩි වෙලා බලාගෙන ඉනකොට රචනයේ මුල් දිගටම ඒ ගති කියන වචනේ පස්සයි පොලක සඳහන් කරලා තිබුණා. මට තද ගතිය බර ගතිය වැටෙනවා කියලා. ඉතින් ඒ වගේ අර පමිනෙනදී ගති භාව ස්වභාව වශයෙන් බලන්න ගත්තොත් ඒව නිසා දුක් කරදර හිතට ගන්නේ තද ගතිය, තද ස්වභාවය, තද භාවය. මේ භාව ලක්ෂණ වලට මගේ කයේ එහෙම නැත්නම් මොනම කමෙන් හරි මාව ගාව ගත්තොත් තමයි ওই වේදනාව විඳීම එන්න පටන්. නිසා ගති භාව ස්වභාව කියන ලක්ෂණට ගිය ගමන් හිත ඉබේම ධාතු මනසකට ඇරෙනවා. එතකොට ඒක විශ්වගත භාෂාවක් වෙනවා. තද ගතිය කළු කල් වල තියෙනවා. ඉතින් වේදනාවක් නැහැනේ. මෙලෙක් ගතිය පුළුන් වල තියෙනවා වේදනාවක් නැහැ. මේක මේ මගේ කරගත්තොත් තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් මේ ගති භාව ස්වභාව වෙනුවට මගේ කකුලේ, මගේ බඩේ, මගේ කනේ, මගේ නාසයේ කියලා ශාරීරියේ කොටසට අවධානය යොමු කරපො ගමන් පිළීම වැඩි වෙනවා. ඒකේ ගති භාව ස්වභාව ධාතු වලට ගිය ගමන් භෞතික විද්‍යාවක් විතරයි තියෙන්නේ. පරිශනාගාට ගිහිල්ලා භෞතික විද්‍යාවක් කරනවා මේ එක එක හැඩ එක එක ගති භාව දකිනවා වගේ ඉතින් ඒ නිසා තමන්ගේ ශරීරේ උනාට ඒක අර භාව ලක්ෂණ ගති ස්වභාව ලක්ෂණේ බලන්න පුරුදු වෙනවා කියලා කියන්නේ සම්මුති දෙයක් පරමාර්ථ භාෂාවෙන් කතා කරන්න පුරුදු වෙනවා. පරමාර්ථ භාෂාවට දාපු ගමන් ඒකේ තැවෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ ගති භාව ස්වභාව බලනකොට ලැබෙන ලාභයක් තමයි ඒ ගතියේ භාවයේ ස්වභාවයේ සීමාව පැහැදිලි නැහැ. ඕන වෙලාවකම ඒ කකුලේ තද ගතියක් දැල්ලා තද ගතිය දිහා බැලුවොත් ඒක නිකන් පදාසයක් පේන්නේ. එක තැනක සීමාවල් පේන්නේ නැතු වෙනවා. ඒතකොට Tamanට පේන්න පටන් ගන්නවා සීමාවක් දාපු ගමන් Tamanගේ වෙනවා. සීමාවක් නැති වෙච්ච ගමන් දුක අන්සතු දෙයක් පාඩපත් වෙනවා. ඒසයි සීමාව දානවත් එක්කම නංවනන් එනවා. ඒසයි ඒ කලාව දිහා බලලා නංවනන් දාන්නෙත් නැතුව සීමාව නැතුවවත් බාර අරගෙන ගති භාව ස්වභාව වලට යන්න පටන් අරගත්තොත් Tamanට තේරෙන පටන් ගන්නවා මේ ප්‍රශ්න දිහා බලන බැල්මේ දෘෂ්ටි හැටියටමයි අපි ඒක අහ කියන නයි ඇඟේ දාගැනිල්ලක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ගති භාව ස්වභාව බලන්න ගත්තොත් Taman ළඟ ඉන්න එකනා මේ මේ දේ කරන්නේ ඇයි කියලා Tamanට සාපේක්ෂව කියන්න පුළුවන්. ගහක අත්තක් වැහෙනකොට දැනගන්න බෑ මේ උලම් බෙල්ල තමයි කියන්නේ. අත්ත කඩවැන්නකොට දැනෙන බර වැටලා තමයි කියන්නේ. එතකොට අපිට මුළු විශ්වෙම තේරෙනවා. හැබැයි මගේ කෑලි මම කියාගැනිල්ලක් නැහැ. ඒකට අපි හරි බයයි. අපි මේ පෘ탁 පෘ탁 කියලා කියන්නේ. අපි මේ මම කියා ගන්න කොටසක් අල්ල ගන්නවා. මේ හැම ඇතුළත ඊට පස්සේ ඒකෙන් තමයි මේ ඔක්කොම දුක් එන්නේ. කොහොමද තරුවචනාංශය මේකට පොදු නියමයක් දෙන්නේ? මේ මේ භාව මේ ස්වභාව මේ ගති වල යමකට තණ්හා කරුවොත් ඒ තණ්හා කරපු ටිකෙන් විතරයි දුක් එන්නේ. තණ්හායි ජායති ශෝකෝ. ප්‍රේමතෝ ජායති ශෝ යම් කොටසකට ප්‍රේම කරුවානේ ඒකෙන් තමයි දුකේ. ඒ නිසා ඒ ඔක්කොම ගති භාව ස්වභාව වශයෙන් තිබුණොත් එimhe දුක් දෙන ගතියක් නෑ. ඉතින් ඒක නිසාම ඔය ඉතින් බෙක් කියනවා. භව රෝගය සද්දනා රූපෙට මත්වියයි දු ප්‍රේමකලේ කෝ රැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ තම්බි කෙනෙක් එන්න ඕන කියලා දෙන්න මේ තරම් දුක් දෙන දේවල් මගේ කියාගෙන මගේ කිය කොටසෙන් දුක් වෙනවයි කියලා තව හම්බ ගන්නවා. ඉතින් හම්බ කරන දාක් හම්බ කරන දුක තමයි. ඒ වෙනුවට නිකන් සම සමාජය වගේ ඔක්කොම අපේ ඔක්කොම අපේ දේවල් තමයි අවශ්‍ය දේ ප්‍රයෝජන ගත්තා අනිතත් එක්ක ආදා බෙදාන කණ්ඩ ගියාම ඔ මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ඉතින් ඒක හරිය පහත් වැඩක් විදිහට තමයි සලකන්නේ. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී ආර්ථික ක්‍රමී එසේ ඒකට දෙන තියෙන කුළු ගිටි පාරක් තමයි මේ දකින්න හැමදේම ගති විදියට දකින්න භාව විදියට වගේන ස්වභාව විදියට දකින්න ඒ ගාන පිරින් බලන්න යන්න එපා. මගේ උඹේ කියන්න යන්න එපා. ගති ස්වභාවයට යන්න ගත්තොත් අපි විශ්වගත ශක්තියකට නැත්නම් විශ්ව ශක්තියට හා වෙනවා. ඊට පස්සේ තියෙනවා තමයි දේවල් මොකට කරදර වෙන්නේ. ඒ අල්ලග මේ මම කියාගත්තොත් කෙට විතර දුකේනේ. එහෙම කියාගත්තේ නැති දේවල් වලට අපි ජාලේ පැතිරෙන්න නම් ගති භාව ස්වභාව වශයෙන් දකින්න. එතකොට තමයි දැක් ගන්න පුළුවන් වෙයි ඒ ගතිය මනුස්සයට තියෙනවා සත්තුන්ට නැහැ. මනුස්සයට තියෙනවා මනුස්සයක ඒක පුරුදු කරන්නේ නැත්තේ අපේ දෙමාපියෝ අපි නොමග යවලා තියෙන නිසා. අපේ ගුරුවරු අපි නොමග යවලා තියෙන නිසා. අපේ නායකයෝ අපි නොමග යවලා තියෙනවා. මේක මගේ කියාපල්ලා. දැන් බුදුරජාණන් වහන්සේ කියන මේක මම කියන එක මම කියාගන්න එපයි කියලා. මට මතක නැහැ බයිලකාරයාගේ නම ඌ කියනවා මල්ලි මෙව ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනිල්ලා. එතන බයිලා කියන්නේ. මෙව ලස්සන බයිලා අල්ලගනිල්ලා මගේ කියපල්ලා. ඒක තමයි ඕගොල්ලෝ කර දරුවන්ටත් උගන්වන්නේ බයිලාව තමයි. බුදුජානන්සේ කියන්නේ මේවා මම කියන්න එපා මගේ කියන්න එපා මගේ ආත්මය කරගන්න එපා නේ තමම නේසවමස්සේ නෙමෙයිසෝ අත්තා. ඉතින් ওই දෙකේ කැමැති එකක් කරන කැමැති මහාට බෙදාගෙන දුක් වරන්දන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ඒ පණිදාය භාවනා පණිදාය භාවනා බලමු ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මුලදී සතිය කුමක්දයි හඳුනා ගැනීමට සක්මන් භාවනාවේදී পায় ඔසවනවා, ගෙනියනවා, තබනවා යන්නෙන් කිරීම සිදු කරන ලදී. නමුත් දැන් සතිය නිමිත්තක් ආධාරයෙන් පිහිටීම අනවශ්‍ය බව තේරේ. සක්මනේදී ඒ මොහොත ගැන සිහිය පවතින බවක් දැනේ. পায় පොළවේ තවන විට දැනෙන ස්පර්ශයේද විටක කුරුළු ශබ්දයේද විටක පා මාරුවන දසනද දැනගනිමි. බොහෝ විට ඉහත දැනීම නිමිති නොමැති උදාහරණයක් ලෙස පයේ ස්පර්ශය කුරුල්ලාගේ ශබ්දය යනුවෙන් නොව හුදු දැන ගැනීම ගැන සිතිය උදාහරණයක් ලෙස පයේ ස්පර්ශය කුරුල්ලාගේ ශබ්දය යනුවෙන් නොව හුදු දැන ගැනීම ගැන සතිය පවතින බවක් වැටහේ. මෙය මම දැන් මෙතනට සමානයයි සිතේ. නමුත් මම ගැන අවධානයක් වන හැටියක් ප්‍රකට නොවන අතර සතියෙන් එක් එක් සිදුවීම් නිරීක්ෂණය කරන බවක් දැනේ. මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙන්නේ නම් මිතාගනේ. අද දින සක්මන් කරන අතරතුර සක්මන යම්කිසි රිද්මයකට වැටි වයින් කර බෝනික් එක් වගේ මගේ පාලනයකින් තොරව යන හැටි නිරීක්ෂණය කිරීමට හැකි විය. පයේ වේගය වැඩි විය. සමහර විටක දෙපා මාරුවෙන් මාරුවට යන හැටි ගැන අවධානයක් තිබුණි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම පූර්ණ අවබෝධයක් එන්න කියනවා මම නිින්දේ ඉන්න ඇති මම දැන් නිින්දේ ඉන්න බව දන්නවනලු ওই ගතිය පූර්ණත්වයට යයි යමක් ඉන්නකොට මේ රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් හොඳ මනාව ඔක්කොම තියෙනකොට වැටෙනවා සාපේක්ෂවම වැටෙන්නේ ඒ සාපේක්ෂතාවය යන්න ඕනේ මොනවත් නැතිලා මොනවත් නැති බව දැනගන්න පුළුවන් ඒක ඒක අපේ මනසට ගොචුරු වෙන්නේ අපේ මනසට ගොචුරු වෙන්නේ ඇති දේවල් අතර සංසන්දනයක් සාපේක්ෂතාවයක් මොනක්වත් නැති වෙලාවේ දැන් තදබල නිින්ද කියනකොට මම දැන් නිින්දේ ඉන්නවා කියලා දැනගන්න පුළුවන්ද කියන එක. ඒක සාමාන්‍ය තර්ක මනසකින් කියලා දෙන්න අමාරු කරා. ඔව් නිින්ද නැගිටතර පස්සේ දන්නවා නිින්ද හිටියයි කියලා. ඒක ඔහොම දන්නේ නිින්ද නැගිට පස්සේ පේන දේට සාපේක්ෂව වෙනවා කලින් මොනවත් තිබුණ නැහැ කියලා. හිතන්න කවදා හරි මම නිින්දේ තදබල නිින්දේ ඉනකොට නැත්නම් මොනවාක් ස්පර්ශ කරන්න තියලාදී ස්පර්ශ නොකරන බව දැනගන්න පුළුවන් වුණොත් ඒක අපි නැස්චාට්‍යයට අවදි වීමක් කියලා කියනවා. මාස දෙකක් විතර ඇතිව මෙල්බර්න් ඉල පුංචි ගෑනු ළමෙක් මට ඊමේල් එකක් එවලා දුනා. ස්වාමීන් වහන්සේ මම එක දවසක් ගියා සතිපාසලට. ඊට පස්සේ මේ මම මේ සතිය වඩන්න පටන් ගත්තා මට ලොකු ප්‍රශ්නක් තිබුණා මම හීනෙන් බය වෙනවා. ඒ නිසා මම නිදා ගන්න යනකොට සතියේ නින්දට ගියා. මට දැන් මේ බය වෙන්නෙත් නැහැ, පිහින පේන්නෙත් නැහැ. අන්තිම වාක්‍යෙට නම් මම නින්දේ ඉනකොට දැන් මම දන්නවා නින්දේ ඉන්නේ කියලා. මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේ ඒ ළමයා මේ කියන්න හදන්නේ මොකද්ද? අද්දකෝ දෙයක්ද? අද්දක නම් ඒක අපිට හිතා ගන්න බෑ. මට නම් නිින්දේ ඉන්නකොට මම දන්නවා සාංශ මම දැන් නිින්දේ ඉන්නේ කියලා. එතනින් තමයි මේ දන්න දේවල් වල තියෙන රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ අහුවෙන්නේ. දැනගන්න මොනවක්වත් නැති වෙලාට ගියාම අපේ හිත අන්ධබන්ද වෙනවනේ. කලබල වෙනවනේ. කලබල වෙන්නේ නැතු ඒකෙදී අවදි වෙන්න පුළුවන්. ඒකට කියනවා නිින්දට අවදි වීම කියලා. එහෙම නැත්නම් කියනවා lucid dreams පේන පටන් අරගන්නේ. අනේ ඒ පැත්තේ තමයි මේ ලෝකයට උත්තරේ තියෙන්නේ. ඉතින් අපි ඒක බීචිකාවක් බයක් කරගෙන ඉතින් පිරිත් නූල් ගැට ගන්නවා නෙමෙයි. හීනෙන් බය වුණයි කියලා. අන්ධකාරයට බයයිනේ, කරුවට බයයිනේ, මරණයට බයයිනේ, වයසට යන බයයිනේ. ඉතින් මේ බය තියෙන තාක්කල් මේක අල්ලනවා. අල්ලන්නේ කක්කා. අල්ලපු හරියට දුක් වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරන්න. දැනීම නොදැනී, දැනීම නොදැනීමට යනකොට කොතනදීද මල පණින්නේ කියලා. කොච්චර දුරට නොදැනීම තුලට යන්න පුළුවන්ද කියලා බැලුවොත් දවසින් දවසේ මොකද්ද දියුණුවක් තියෙනවා. එතකොට මේ ජීවිතයේ ඉඳගෙන මැරීම මරණය අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගුරුත්වයේ ඉඳගෙනම ගුරුත්වේ නැති වෘත්තාකර්ෂණ නැතිවක් අත්දකින්න පුළුවන්. අන්න ඒක සඳහා යෑම මම කියන්නේ නිවනට පාරක් නව වෙන්න වෙන්න පුළුවන් අපේ සෙල්ලක්කාර දෙයක් අපේ මනසේ පරාසය දිනු කරගන්න ඒකට තමයි උත්තරේ කියලා දෙන්න තියෙන්නේ. අතිගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව පරයන්කේ ඉඳගෙන හුස්ම වැටෙන සැටි බලා සිටිමි. හුස්ම නාසයෙන් ඇතුළුවන සැටිත් පිටවන සැටිත් බලා සිටිමි. එවිට සිතුවිලි අතීත හා අනාගතයට යන සැටිත් බලා සිටිමි. නැවත හුස්ම වැටෙන සැටි බලා සිටිමි. මෙසේ චක්‍ර කීපයක් ගියේය. හුස්ම රළු බව මුලදී දැනුණේ ඉන්පසු තුනී වී යයි. චක්‍රයක් නැවත ආරම්භ වන විට නැවත හුස්ම රළු බව දැනේ. මේ අතර කකුලේ වේදනාවද දැනේ. ප්‍රශ්නය මෙසේ බලා සිටින්දී සිත වැඩ කරන්නේ එයට අවශ්‍ය විදිහටය. සමහර විට මට හැඟෙන්නේ මා ඇතුළත පුද්ගලයන් දෙදෙනෙකු සිටින බවය. සිත සහ මා පාය දෙස බලා සිටීම. මේ නිවැරදිද? මේ බලා සිටීම සමහර විට සාර්ථකව කළ හැකිය. නමුත් සමහර විට කකුලේ වේදනාව වැඩි වී කල නොහැකිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ බලනේ බලන ගතියේ අලුත් ජනේලයක් අරගත්තා වගේ අපි බලන ස්වභාවික දෘෂ්ටි කෝණය නෙවෙයි ඇතුළේ ඉඳලා පිට බලන එක පිටේ ඉඳලා ඇතුළට බලනවා වගේ අජත්ත බහිද්ද වෙනසක් තියෙනවා ඒක පුරුදු කර ගන්න ඕනේ Taman දිහා විවේචනාත්මකව බලන්න තමයි ඉගෙන ගන්න ඕනේ එහෙම නැත්නම් කදාවත් දිනු වෙන්නේ නැහැ මිනිස්සේ අපේ තියෙන්නේ අපි ඔක්කොම 100ක් හරිමයි වල වැරදි නැහැ වැරදි පෙන්වන මිනිහා තමයි වැරදි කියන පැත්තෙන් බලන්නේ ඒ වෙනුවට තමන්ම තමන්ගේ වැරද්ද දකින්නවනේ එතකොට ඒකට සතිය විතරයි එකම චීන කණ්ණාඩියකට තියෙන්නේ. ඒ නිසා සතිය අවදි වෙන්න අවදි වෙන්න අපි මේ අනුන්ට බයිලා බණ කියන්න ගියාට Tamanටවත් Tamanගේ වැඩේ හරියට කරගන්න බැරි කක්කොට්ටෝ වගේ වැඩි බණ කියන જાතියක් කියලා තේරුම් ගත්ත දවසේ අපිට කවදාකවත් තව කෙනෙක් එක්ක වෙනසක් දැනෙන්නේ. ඒ මනසෙගේ තෝකපයි තියෙන්නේ. මයි ළඟත් මේකයි තියෙන්නේ. අයි මේ මම අනුගේ වැරදි ගන්න තියෙන මට කවුද තියලා තියෙන මේ පෙරක දෝරු තරතර හෝ නඩුකාර තනතුර කියපුවත් ඒක පවරව පවටවා ගත්ත එක. ඒකට කියනවා vested interest එකක් කියලා. මේ අනුන්ගේ හිතසුව පිණිස පිණිස කියන අනුන්ගේ වැරදි හොයා අනුන්ට උපදෙස් දෙන්න හදන අපි ඊට වැඩිය අමනකමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක පිටසිට Taman දෙස බැලීමක් කියලා විවේචනාත්මක බැලීමක් කියලා කියනවා. මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙනවා කටුකුරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ බුදුජානනාසික උපමාවක් ටිකක් සුද්ධ කරලා ලීයක් යතු ගාන මිනිස්සෙක් ඒ ලීය යතු ගාන ගමන් තමන්ම කන හැට තියලා බලනවා මේක කෙලින්ද කියලා. මම යතු ගාන මගේ වැරදි තියෙන්න බෑනේ කියලා මිනිහා බලන්නේ නැතුව හිටියොත් මිනිහට අහුවෙන්නේ නැහැ. මිනිහා නිසා වරින් වර වරින් වර එක හැක් වල බලනවා තමන් ආපු ලීයේ උස්තන් තියනවා ඒක ගාලා ආයසරය බලනවා. ඒ වගේ අර මේකට බුද්ධ ඥානසේ දෙන්නේ ප්‍රතිවේක්ෂාව කියලා. තමන් වැඩක් කරන ගමන් නැවත පිටකෙනෙක්ගේ දර්ශනයෙන් තමන් දිහා බලන්න කියන. ඒක තමයි පිට කල්යාණ මිත්‍රය ඉන්නේ. ඒ තමයි අපිට කණ්ණාඩියක් තියෙන්නේ. තුන්වෙනි තමයි සතිය. සතිය තියෙනකොට තමනුත් මේ ලෝකේ තවත් පුරවැසියෙක් විතරයි. ඒ පුරවැසිය දිහා බලන්න පුළුවන් ගතියක් එනවා. ඒම අමර දර්ශනය. ඒකට මේ මට මේ කැමරා කරණය කරන කියන්නේ ෆොටෝග්‍රැෆි කරන මිනිස්සෙක් කිව්වා කන්දක් උඩට ගිහිල්ලි වෙලා දර්ශන දිහා බලන්න කියලා. බලලා කකුල් දෙක යටින් බලන්න කිව්වා. ඒක උඩ සම්පූර්ණයෙන්ම වෙනස් කිව්වා. මෙහෙම දිහා බලලා අනිත් පැත්තල කකුල් දෙක ඇස්සේ බලන්න කිව්වා ඒක උඩ යට කරලා නෑ පේන්නේ. මේ කැමරා ෆොටෝ එකක් වගේ පේන්නේ ඒක. අනේ වගේ එක එක එක එක ක්‍රම කරන්න ඕන හදිස්සියේ ඉතින් අනික් විනසුන පිටුවේදී ඌව කරන්න ගිහිල්ලා නිකන් පරිස්සමෙන් කරන්න කවුරුත් නැති තැනක මේ බලපු දෙයක් දිහා බලලා කකුල් දෙක ඇටින් බලන්න. ඒ බුදුහාමුදුරුත් අපිට විපස්සනා කරන්න කිව්වේ විශේෂ පස්සනාවක්. ඒක විසම පස්සනාවක්, වාස පස්සනාවක්. අපි දන්න පස්සනාවේ කිසිදාක නිවන නැහැ. ඒ නිසා විශේෂ පස්සනාව කරන්න මම කියනවා සෙල්ලක්කාරකම ඕනේ. සම්ප්‍රදාන කූල ගතියෙන් ගියොත් අපි පුරුදු දර්ශනයමයි තියෙන එක හැමදාම ප්‍රේමෙම තමයි තියෙන්නේ. මෙහෙම බලනකොට යටින් වෙනස්. ඉතින් පිළිමි කට්ටිය ඇඳුම් ගලවලා බැලුවොත් වල්ගතරුමයි පේනාරියත් අරු ඔක්කොම පේනාරියත් අරු වෙන වල්ගතරු. තේම කරන්න යන්න එපා. එළියේ තියෙන වෙලාවක ඇඳුම් ඇඳගෙන බලන්න. ඒත් එතකොට තරුපේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කෙහි නාසිකාග්‍රය කර්මස්ථානයේ කොටගෙන භාවනාවේ යෙදෙද්දී ලද අත්දැකීමක් අනුව ඔබ වහන්සේ ඊයේ කළ විස්තරයක් තවදුරටත් පැහැදිලි කරගන්න කැමැත්තෙමි. ආශ්වාස ප්‍රාශ්වාසයේ කෙමෙන් සිහින්න නොදැනී ගිය පසු යම් යම් රූප විශේෂයෙන්ම රන්වන් පැහැ බුද්ධ රූප මෙවි නොපෙනී ගියේය. ඒවා කෙරෙහි ඇලීමක් නොමැතිව ඔබ වහන්සේ උපදෙස් දුන් ලෙස පැසිව් ඔබ්සර්වර් කෙනෙක් වූ යෙමි. ඇතැම් විට සිතුවිලි නැති හිස් අවස්ථා ඇතිවිය. මට මා මෙතන ලෙස බැලුව විට තිස් වූයේ ස්කෙච් එකක් වැනි මැද හිස් හැඩයකි. මෙහිදී පැසිව් ඔබ්සර්වර් මම දැයි එකක් වැනි සමායන. මෙහිදී පැසිව් ඔබ්සර්වර් මම දැයි හැඟීමක් ඇති වූ විට සිතුනේ එයද ඇති වී නැති වී ගිය රූප මෙන්ම සිත තුලින්ම මතු වූ අවස්ථාවක් හෝ රූපයක් ලෙසය. සතිය දිගටම පැහැදිලිව පැවතුණි. ස්වාමින් වහන්ස මා දිගටම පැසිව් ඔබ්සර්වර් ලෙස මනෝරූප දෙස බලා සිටීම කළ යුතුයද? මෙහිදී මා හසු විය හැකි කෙලෙස් උගුල් සහ ඉදිරියට භාවනාව පවත්වාගෙන යාමේ ක්‍රමයේ පිළිබඳව උපදෙස් දෙනු මැනවි. 2 සක්මන් භාවනාවේදී ඇඟිලි තුඩු එසවීම, දන හිස නැවීම, පාදයේ එසවීම, තැබීම වශයෙන්ද විලම්භ බිම තැබීම, පාදයේ සම්පූර්ණයෙන් තැබීම, දන හිස කෙලින්වීම වශයෙන් සතිය පිහිටුවා පුහුණු කළෙමි. දින දෙකකට පමණ පසු මෙසේ කරන විට පාද කොටස ඇටසැකිල්ලක්සේ දිස්විය. සිතුවිලි ඇතැම් විට පැමිණියත් සතිය දිගටම පවත්වා ගතිමි. මෙහිදී සිදුවන ක්‍රියාවලිය යාන්ත්‍රණයක්සේ පෙනුනද කන්ට්‍රෝලර් කෙනෙකු නැතුව එය ඉබේ සිදු නොඇතයි සිතනි. මෙහිදී කන්ට්‍රෝලර් මයින්ඩ් යනු මම කියා ගන්නා දේයයි සිතිනයි. මා කල යුත්තේ මේ සියල්ල උපේක්ෂාවෙන් බලා සිටීමද. එසේ නොමැතිනම් ඉදිරි භාවනාවට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔව් මේක අර මුලදී සඳහන් කරලා තියෙනවා ඒ වඩන රූප පේනකොට ඒවා බුදු පිළිම වගේ පේන. ඒ අර බෞද්ධෙක් වෙච්ච නිසා තමයි. ඉතින් කතෝලික මිනිස්සු දැක්කනම් සර්බල්ධාරි දෙවියන් වහන්සේ තමයි පේන්නේ. මුස්ලිම් මිනිස්සු දැක්කනම් අල්ලාහු අක්බර්. ඉතින් ඊට පස්සේ බලනකොට පේනවා පේන්නේ උඹ බලන්න ඕන දේ විතරයි. පේන දෙයට නම දාගත්තට පස්සේ කොයි එකත් කොයි කබරයක් තලගොයා කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ එන දේවල් වලට අපි නාමකරණය කරන්නේ කොච්චරක් අපේ සංස්කෘතියට අනුවද ඌරුවට අනුවද පෞරුෂත්වයට අනුවද කර්ම ශක්තිය වලට අනුවද කියලා බැලුවොත් කවුරුවක්වත් ඒක විශ්වාස කරන්නේ නැහැ. හිතන නැහැ නේද? බුදුආව තමයි හිතේ කියන්නේ. එනිසා සෙන් පොතක මං කියුවා හිතගෙන කියුවේ ඒක මේ ලයිබ්‍රරි එකට ගෙනාව ගම අලුත් පොතක්. මම මතකයි හුවම්පෝ කියලා තමයි මං හිතන්නේ කතු. උඹ යන මග බුදුන් දැක්කොත් පයින් තමයි හෙලපන්. අපේ බුදු ආමතෝ මේනොට පිරුණා බල ඔය ඉන්නේ බොරුකාරයෙක්. ඉතින් මේ පොත හිටගෙන ඉවරකම්ම කියවම මොකද මට කවදාහක්වත් බුදුහාමුදුරට පයින් ගන්න කියලා අපේ බුද්ධාංකාරයෝ කියන්නේ නැහැ. දැක්කොත් මල් පූජා කරන්න කියන්නේ මල් පූජා කරන තමන්ගේ තකතිරුකමට නේ. මෝඩකමට නේ. මේ තමන් හිතාගෙන එන එකට මොකක් හරි නමක් දාගන්න. ඒක කියලා තියෙනවා නිවන පතන්න එපා. නිවන වැසිකිළියක නොසෝදාලා අසුචියක්සේ සල්කපක් කිය. මොකද නිවන පැතුවට ලැබෙන්නේ නැහැ. ඒක කළ යුත්තේ කරන්න ඕනේ. ඒක දැක්කට පස්සේ මට පුදුම ආසාවක් ඇති වුණා මහායාන පොත් කියවන්න. පොත් සෙට් එක හොයනලා කියෙව්වා. අපි අපිට පේන්නේ බලන්න ඕන දේ. අපි නාමකරණය කරන්නේ බලන්න ඕන විදිහට ගොජේ බලන නම් කරන්න නැතුව ඉන්න හැටි බලන්න. නිවන් දැක්කවා. නම් කරපු ගම අපේ උරුම ගතිය, ජම්ම ගතිය, උරුලෑ ගතිය, හැබ්බැහිය, සංස්කෘතිය තමයි පේන්නේ. ඒ නිසා ඇමරිකාවේදී කරලා තියෙනවා ඒ වගේ රිසර්ච් එකක් කරුවාට පස්සේ ඉතින් ගෙනලා තියෙනවා ඔය වගේ දේවල් පේන තැනද. ඉතින් ඒ කට්ටියන් අහලා තියෙනවා ඔක්කොම මේ යුනිවර්සිටි එකට වගේ ආපු හොඳ උගත් පරිශීලනයක් සඳහා නම් කියලා කියලා පටන් ගත්ත අය. ඉතින් කියනකොට Hindu මිනිස්සෙක් ඒ ආලෝකය දැක්කට පස්සේ කියනවලු ඉතින් අපේ පුතේ කියලා තියෙන ඔක දකින්න බෑ කියලා මේක තමයි බ්‍රහ්ම කියන්නේ. හද සදාකාලිකයි, omnipotent, omnipresent, සියල්ලෙම මුල. ඕක තමයි කියලා තියෙන. ඉතින් මැරෙන්න ඕන කියලා කියනවා. බොරු නෙමෙයි පේන්න තියෙන කියනවා. මුස්ලිම් කෙනෙකුට කියව කතෝලික මිනිසෙකුට කියවලු ඕක තමයි සතරපරදාරි දිව්‍යඥාන්සි කියලා අපිට පෙන්වන්නේ. ඉතින් ඕක මේ ජීවිතේ දකින්න පුළුවන් බව කෙරුවට පරිශ්‍රයට මම බාරගත්තට විඳිද්ද වෙනවා. අනේ ස්තුතියි කියලාවලු. සමීවනසෝඩි කවසුකෝනේ ඔය නබිතාගත්පම් ගල්ලේනේ භාවනා කරනකොට ඕක තමයි දැකලා තියෙන්නේ. මදීන තමයි කොට නන් දුන්නේ. ඉතින් එච්චර දෙයකට මට යන්න පුළුවන් වුණාට පරිශ්‍රයට ගත්තා ස්තුතියි කියලා. ඉතින් ඒ ආගමේ කට්ටිය එක එක නම් දෙනවා. බෞද්ධයා කිව්වලු බුද්ධජානන්තය කියලා තියෙනවා ඔතෙන්දී පරිස්සම් වෙන්නේ කියලා. විදර්ශනා උපක්ලේශයෙන්ද පුළුවන්. මෙතෙන් තමයි පටන් ගන්න තැන පරිස්සම්යන් කියලා. අරගොල්ල හිතන්නේ ඒක තමයි කෙලවර කියලා. ඉතින් අපි කොහේ ඉඳලාද මේ භාවනා කරන්නේ? අපි මොන දෘෂ්ටි කෝණයක ඉඳලාද භාවනා කරන්නේ? පේන පේන දෙයට නම් දාන්න. දාන්න දාන්න කරනවා. නම දාපු ගමන් අහුවෙනවා. නම දාන්න තු ඉන්න බෑනේ. එතකොට අපි ඉගෙනගත්තු දේවල් කොහෙද තියෙන්නේ ධර්මයේ කියලා දේ හැම ඉගෙනගත්තු දේවල් නිසා නේනම් මේ කියලා වෙලා තියෙන්නේ. ඉගෙනගත්තු තිබුණ නැත්නම් ඔයකට හොඳ තැනක අපි. අභාග්‍ය සම්පන්න විදියට මේකත් යන්නේ පුස්තු විශ්වවිද්‍යාලයේ. මේ මේ කුණු හරප නැත්නම් අපි අපිට මෙච්චර ප්‍රශ්න නැහැ. ඔළුවට තව දාන්න. ඔගොල්ලෝ කරන්නේත් ඒකමනේ. දැන් අපේ අම්මලා තාත්තලා මටත් දැම්මා. හොඳ වෙලාවට ධම්මිකාමතුරු ඇවිල්ලා මට කිව්වා කනකොට කාපර් රාත්තල් ගන්න දැනගෙන. ඒත් මම එතකොට අවාසනාවට බෝස් ග්‍රැජුවේට් කරලා ඉවරයි. නෑ. ඔව් බෝස් ග්‍රැජුවේට් කරන වෙලාව. අවුරුදු 26 36 අතර. පුදුමාකාර කේල් ගෙඩිය ලෙල්ලන්නලා දුන්නා මට. කා ගන්න පුළුවන් වයසක් නෙවෙයි. ඒ වයස ඉතාම අමාරු වයසක්. එහෙම දෙන්නේ නැතුව මේ මේ වගේ තැනක දෙන දෙයිවල් කියලා බලනකොට සංසාරේ කොටෙන්නේ නැහැ. හැබැයි ස්ථිර හානියක් වෙන්නේ නැහැ කරන්න පුළුවන්. ඒක කිසි බය වෙන්න එපා. එම් කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. අපි මේ දන්නවා කියන දේ නිසා තමයි අපිට මේ අපි ඒ ට්‍රැක් එකෙන් පිට යන්නේ. අපිට බුදුහාමුදුරුවෝ තමයි කහපාටක් දැකපුවා බුදුහාමුදුරුවෝ තමයි. ඉතින් කවුරු හරි කිව්වොත් නෑ නෑ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඉතින් මරා ගන්නවා. තෝ මූලධර්මවාදියා, තෝ කතෝලිකයා, තෝ මුස්ලිම් කාර්යයා. ඉතින් මේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. කබර ගෝයා තල ගෝයා කරගත්තට පස්සේ කාපිය. ඒක ප්‍රශ්නේ නෑ නෝට ඕන තරම් කන්න පුළුවන්, ඕන තරම් තකතිර වෙන්න පුළුවන්, ඕන තරම් සංසාරේ ඉන්න පුළුවන්. ඒ නිසා නාමකරණයෙම යන කෙල් ගහ ගන්න දැනේ, පොල් ගහ ගන්න දැනේ කියලා කම්ටාන්සු පාට නාමකරණය දෙනකොටම කිය හැකි. මේ කොහෙද යන්න හදන? ඉතින් මේන් තොර වෙන ගමනක් නැති නිසා මේක පහත් කළා හලගන්න එපා. මේක දක ගන්න ඒ වෙලාවෙම මේ පේන දේ වේදනාවක්ද සද්දයක්ද කියලා වෙන් කරගන්න නෑ එහෙම දෙයක්. අපි ඒක නම දැම්මට පස්සේ අපි වේදනාවට බේත් බොනවා. ඒක ඒකට සද්දයක් කියලා බලන්න සැර වෙන ඒව කනට පොරොප්ප ගන්න. වේදනාවක් කියලා බලනසෙ බාම් මිල්ලනවා. එකම දේ එන්නේ එක එක නම දුන්නට පස්සේ එක එක තොවිල් જાති නටනවා. එක එක යක්කු. මේ නාමකරණ එක පොඩ්ඩක් පමා කරන්නේ ඒක දිහා බලාගෙන ඉන්න ටෙලිවිෂන් එකේ තිත් දිහා බලා ඉන්නා වගේ, ගොජේ දිහා බලා ඉන්නා වගේ, සමස්තය දිහා බලා ඉන්නා වගේ. මම මේ කියන්නේ ආධුනිකයෙක් නෙවෙයි. ආධුනිකයා මෙතෙන්ට එන්න ඕන. ආවට පස්සේ ওই දැනුම පැත්තක තියලා මේ පේන දේ මගේ කරගන්න නැතුව නාමකරණය කරන්න නැතුව බලාගෙන බලන්න ඉන්න බැරි කුලප්පුව වෙන කොහෙද ඉන්නේ කියලා බලන්නේ අර්ජ් එක මේක නම් කරන්න ඒ තමයි කර්ම ශක්තිය කියන්නේ ඒ තමයි අපේ රුචි අරුචිකම් ගැන දම් පෞරුෂත්වය නිසා අපේ පෞරුෂත්වය මොකද්ද කියලා දැනගන්න මමයා මොකද්ද කියලා දැනගන්න මොකක් හරි දේලා අර්ථකථනයක් දෙන්න කියන්නේ. ඌ ඒකේ අර්ථකථනය නෙවෙයි දෙන්නේ. මම කවුද කියන එකයි පෙන්වන්නේ. ඒ නිසා මේක නිකන් කේන්දරයක් බැලුවා වගේ. අපි මේ කතා කරන භාෂාවේ අපි ඉදිරිපත් කරන දේ මමයා කවුද කියන එක පේනවා. ඒක දකින්නට Taman කැමති නැතිකම මිසක් ඒක බලන්න එච්චර අමාරු නෑ. ඒකට අර වඩුව තනි ඇහෙන් බලනවා වගේ එළිය ගන්න ගම Taman දිහාම නැවත සලකා බලන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් රිෆ්ලෙක්ෂන් එකක් තියෙන එක හරිය රැඩිකල්. ඒක නිර්දය වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අපි කතා කරනකොටත් අනිත් එක නෑ ගැන හැංගීමෙන් කතා කරන්න කිව්වොත් අපිට කවදාකවත් සත්‍ය කියලා දෙන්න හම්බෙන්නේ නැහැ. උඹට රිවර්ට් වෙන්න ගහන්න ඕනේ. සරණත ඒ කියන්නේ දැන් අපි භාවනා කරනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අපි භාවනා කරනකොට දැන් අපිට සිතුවිලි කියලා අපි සමහරක් ඒවා නම් කරනවා සමහරක් ඒවා විඳීමක් කියනවා සමහරක් ඒවා තද ගති කියනවා ඉතින් එතකොට ඒ විදිහට කියවීම අවශ්‍ය නැද්ද? ඒ කියන්නේ දැන් ඔන්න සමහරක් අර තද ගතියක් කියලා අපිට හිතෙනවා මේක රස්නයක් කියලා එහෙම නැත්තම් ඒ වගේ නම් කිරීමක් නොකරම බලා සිටීම උපවාසයේ සඳහන් කරේ නම් ඔව් නමුත් අපි යමකට නම් කරන්නේ ඔකෝ ඒක වார்த்தාවට දාන්නේ ඒක වැදගත් කියලා හිතව නිසානේ ඒක විතරක් නෙවෙයි නේතන තිබුණේ ලක්ෂයක් දේවල් තියෙනකොට කහපාටක් පේනවා බුදු වෙනවා ඒක ලියන්න ඕනේ මොකද එයා විශේෂයෙන් සලකන එක වැදගත් කියලා එතන නෙගටිව් තියෙන අනිකුත් පේන දේවල් වලටත් ඒ සමාන වටිනාකම දීලා නම් කරන්නේ නැතුව හිටියනම් ඒක අපිට පිළීමක් ඇති කරන්නේ නැහැ ඉද්දක් නැහැ, කුප්පක් නැහැ. තියෙන ඉවරයි ගියා. දැන් මේක නමක් දාගෙන ගත්තක මං ඉද්දි ඉද්දි තියෙනවා. ඒක නොකිය ඉන්න බෑ. ඒක තමයි කැලසෙනවා කියන්නේ. කුප්පන ගතිය. ඉද්දන ගතිය. ඉතින් ඒක එතනම අතහරින්න පුළුවන් නාමකරණයක් තිබුණ නැත්තම්. අතහැරෙනවා. අපිට දෙන්න බැරි අපි ඒකට විශේෂ වටිනාකමක් දෙන්නේ ඒක අපිත් එක්ක මොකක්දෝ සංසාරගත දෙයක් තියෙනවා. අපි ඒකට දෙන නමෙන්ම කියකි අපි ඒක දිහා බලන ස්වභාවය නැත්නම් ඒකට තියෙන රුචි අරුචිකම් පේනවා. එතනදම නැතර කරන්න පුළුවන් දෙයක් මේක. ඒ නිසා නාමකරණය නැතර කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සමස්තයේ වශයෙන් බලන්න, gediye වශයෙන් බලන්න, සම්තතිය වශයෙන් බලන්න, ගොජේ වශයෙන් බලන්න කියලා. ඉතින් ඒ නිසා මෙතෙන්දි මෙහෙම දෙයක් කියන්න මේ නැත්නම් මේක මේ පැටලෙන් දිර තියෙන නිසා අපි භාවනාවට බැස ගන්නකොට අපි ඒකකයක් වශයෙන් බැලීම රිඩක්ෂනිසම් වලින් තමයි යන්නේ ආස්වාසයක් කොටු කරලා බලන ප්‍රසවාසයක් කොටු කරලා බලන බලනකොට බලනකොට අපි දන්නවා සතිය පිටලා තියෙන හරියටම මේකේ කියලා. 아무ත් ඒක දිගේ යනකොට එnde end end ආස්වාද ප්‍රසවාසය බොඳ වෙලා අපිට ක්‍රමයෙන් සමස්ත පේන්න පටන් ගන්නවා. එතකොට ආයේ ආස්වාද ප්‍රසවාස හොයන්න යන්න එපා. ඒ සමස්තයට යන්න හරින. ගිහිල්ලා බලහන් ඉන්න බලන්න ණය දැන් නම් කර කර සතිය පිටවගත්ත පිටවගත්ත නිසා සමස්ත පේනවා. ඉතින් බලාගෙන ඉන්නකොට කොච්චර බලන්න පුළුවන්. ඊට පස්සේ ඉඳපොන් ආයෙත් සැරයක් එයාම ආයෙත් ආස්වාද ප්‍රසවාසයේ වෙන් කරලා පෙන්වන්න පටන් ගන්නවා. ආයෙ බොඳ වෙනවා. ආයෙ ආස්වාද ප්‍රසවාසයේ වෙන් කරලා පෙන්වන්න පටන් ගන්නවා. බොඳ වෙන මෙන්න මේ දිහා බලාිනකොට යෝගාවචරයට තේරෙනවා. තේරුම් ගන්න වෙනවා. මේ දෙක අතර මේ රිඩක්ෂනිසම් and system approach කියන දෙක අතර මේ අවධානය මාරු වෙවි මාරු වෙවි යනවා. වම් මොලේ වම් මොලේ දිහා වම් මොලේ අරමුණ දිහා බලනකොට රිඩක්ෂනිසම් හරහා බලන්නේ. දකුණු වලට ගියාම සිස්ටම් එක. මේ දෙකෙන් රිඩක්ෂන් තමයි මේ ආයතනවලින් උගන්වන්නේ. ඒතකොට සිස්ටම් එක දකින්න බෑ අපට. ඒකෙන් අපි අන්ධ කරනවා. ඒක තමයි අධ්‍යාපනයෙන් කරන්නේ. අධ්‍යාපන හොඳටම වැඩි එකක් ඒක ස්පොට් එක. උට එක හැපේද. ඉතින් අනිත් ඔක්කොම ඒ ඇහෙන් බලන්න කියලා ඌ කියනවා. ගැන්ටල කියලා ගෑනටත් ගහනවා. තිත පේන්නේ මට පේන එක කියලා ඉතින් ගෑනට දෙපැත්තෙන් පේනවා. ඒක මියාකට පිස්සු කියලා. යාකට ඉතින් බලවදා. අද අධ්‍යාපනයයි දේශපාලනයයි ආර්ථික සේරම හදන්නේ පිස්සෝ ටිකක් නේ. උන්ට ඕන විදිහට බලන්නේ නැතිනම් දැන් මේ අපිට පිස්සෝ කියන්නේ. තීන්ද අර සිස්ටම් එකට යනකොට යන්න දෙන්නේ. සිස්ටම් එකේ තියෙන හරිම సౌందర్యාත්මකයි. ඒකේ ළමා මනසක් තියෙන. ඔක්කොම බාර ගන්නවා අඳුරන්න ඕනේ නැහැ. පොඩි ළමෙක් අපි සන්තෝෂ කරන්නේ පොඩි ළමයි අපිට මොනක් කියලා දීලා නෙවෙයිනේ. අවුරුදු 6ට අඩු ළමෙක් තියා බලනකොට අපිට සන්තෝෂය සිස්ටම් එකක වෙන්න නයි ළමයා. අකුරු දන්නේ නැහැ, සංඥා දන්නේ නැහැ, මොකක්වත් බදන්නේ නැහැ. අම්මා තාත්තවත් දන්නේ නැහැ. සන්තෝසයි. ඊට පස්සේ 6 4 තේරෙන පටන් ගන්න පස්සේ මොකද උනේ? කක්කනේ. දිගටම කක්ක සිංහල බුද්ධාම කියනකොට ප්‍රභාකරන් කියනකොට තද වෙනවා දැකලවත් නැහැ මේ යකා කවුද කියලා. අයියෝ. ඉතින් මරනකොට මිරිකල බදලා අල්ලගෙන තියන තියෙනවා හොඳට කැපෙන බියක් වගේ. ඒක ඒක බදාගෙන මැරලා යනවා. ඕකෝ නෑ පද්ධතිය ගත්තාට පස්සේ පද්ධතිය තියෙන්න ඕන දේවල් මිසක නැති දේවල් එකක්වත් ඇවිල්ලා නැහැ. ඔක බාරගත්තයි කියලා අපි හොරිකඩේක් වෙන්නෙත් නෑ. අපි ಜಾතිවාදියෙක් වෙන්නෙත් නෑ. අපි ಜಾතිය විරුද්ධව යන්නේ තමයි බාහනවේක් වෙන්නේ. පුළුවන් පාපියන් ඊගා ප්‍රශ්නේ. මොකද ප්‍රශ්න 18ක් තියෙනවා. අවසරයි සවිනාංශ මාගේ අද උදේවරුේ අත්දැකීම් පහත අයුරින් විස්තර කරමි. පළමු පරයන්ක භාවනාව උදෑසන 5 සිට 6:30 දක්වා ආනාපාන අරමුණෙහි සිත පවත්වා ගැනීම පහසු විය. බාහිර ශබ්ද ගැටලුවක් වූයේ නැත. දෙක උදෑසන භාවනාවේ දෙවනි වාරයේ 8 සිට 9 දක්වා විනාඩි 15 සිට 20 දී පමණ ආනාපානයේ තුනී වී යන බව හැඟුණි. ලා දම්පාට ආලෝකයක් පෙනෙන්නට විය. ආනාපානයේ සිත පවත්වා ගැනීමේ ඕනාකම අත්හැරීමේ ආලෝකයේ දිගටම පැවතිනි. නමුත් තීව්‍රතාවය සැරින් සැරේ වෙනස් විය. ආනාපානය ගැන සිහින් හැඟීමක් දිගටම පැවතිනි. බාහිර ශබ්ද පැහැදිලිවම ඇසුනි. අභ්‍යන්තර සහ බාහිර ශබ්ද දෙකම ඇසුනි. සිත ආනාපානයේ හෝ බාහිර අරමුණවල ඇලීමක් හෝ ගැටීමක් නැති බවත් හැඟුණි. ශරීරයේ වේදනා කිසිවක් දැනුනේ නැත. භාවනා කාලය තුල භාවනාවසක් අවසන් කළ පසු හිසේ කැක්කුම තිබෙන බව දැනගතිමි. පැනඩෝල් පෙති දෙකක් ගතිමි. තුන උදැසන භාවනාව පෙරවරු 10 සිට 11 දක්වා ඉහත 8 සිට 9 වාරයට සමානය. නමුත් හිසේ කැක්කුමින් තොරය. Mind seems to be an observer only. ස්වාමින් වහන්සේගේ කාරුණික ඔය ඉල්ලා සිටින්නේ ඉහත අත්දැකීම් පැහැදිලි කරන ලෙස ලෙසත් කළ යුත්තේ කුමක්ද කියලා වටහා දෙන ලෙසත්ය. තෙරුවන් සරණයි. මේ වගේ ඇත්තටම එක වார்த்தාවට පරියංග 3-4ක විස්තර ගත්තාම කොයි එකක් අපි පරිේශන ලක් කරනවද විමසුමට ලක් කරනවද කියලා කියන්න බෑ. ඒ නිසා ලියනකොට Tamanට වැදගයි කියලා හිතන එකක් ලියනවනම් අපිට ඉවර කරන්න පුළුවන් අඩුව. තොග ගානක් ගෙනත් දාගත්තාට පස්සේ ඒක ඉතින් ඇනලයිස් කරලා ඉවර කරන්න බෑ. එතකොට උසාවිය නොම ගන්නවා. ඒ නිසා තමන්ගේ හොඳම පරියන්ක තමන්ට හොඳයි කියලා හිතන එකක් කියලා. ඒකෙත් ප්‍රශ්නක් තියෙනවා කියන්නේ නැත්නම් මේ වාර්තා දුන්නාට පස්සේ ඉච්චරයි. මේ ගොඩාක් විස්තර දුන්නාම අවධානය යොමු යුතු ප්‍රමුඛතාවය නැති වෙනවා. නිසා ඒ ලියපෙකනා කැමැති මේ පරියන්ක තුනෙන් කොයි එක සාකච්ඡා කරනවද කියලා කිව්වොත් නම් යන්න පුළුවන්. නැත්නම් මේ දිගට ලියන්න පටන් අරගත්තොත් අර ඉදිරිපත් කිරීමේ ගොනුව නැති අය වැඩි වේලාවක් ගන්නවා. හරියට ගොනු කරපේ කටියට භාවනා ප්‍රශ්න නගා ගන්න සාකච්ඡා කරගන්න බැරි වෙලා යනවා. ඉතින් සානිත් දවසේ නැවතත් මේක ඉදිරිපත් කරන්න ලියන්න වැදගත් වෙයි. Tamanට මේ ස්වභාවයේ අවධානය උසාවිය අවධානය අවශ්‍ය කරන පොයින්ට් එකට විතරක් ගෙනියන්න. කාරණා ගොඩක් ඉල්ලන්න යන්න එපා. එතකොට මේ හරි අමාරු සාකච්ඡා අපේ සකල් තබන ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ දැන් කාල වේලාව කිට්ටුවේ ගෙන අවසන් වෙන සාමාන්‍යයෙන් අවසන් කරන වේලාව ප්‍රශ්න නම් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වෙනවා. හරි කියව තව එකක් දෙයක් කියමු ඔබ කතා කරගෙන තාත් වෙලා යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව දෙපා පොළවේ ගැටෙන අයුරු නිරීක්ෂණය කරමින් කරගෙන ගියමි. දෙපා වලට පෑගෙන ඊට කුඩා දේවල් වල පවා වෙනස හඳුනාගත හැකි විය. ඇට බිඳීම් ශබ්ද මස්පිඩු හැරෙන ආකාරයේ සිතට දැනෙන නමුත් මෙසේ අවධානයෙන් භාවනාව කරගෙන යද්දී කීප අවස්ථාවකම ශරීරයේ සමබර බව නැති වී යන බව හැඟුණි. වැටෙන්නේ නැති බව හිතට නැගුණි. දිගටම සක්මනටම හිත යොමු විය. මෙහිදී කළ යුතු යමක් ඇද්දයි කරුණාවෙන් පහදා දෙන්න. මේ සියල්ලම වැටෙද්දී මතක තියාගෙන ඉන්න පහන් දැල්ලක් නැලෙව්වට නැලුණාට වැටෙන්නේ නැහැ. ඒ වගේ මේක වැටෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකෝට පේනවා. මේ ඇවිදින්න පටන් ගත්ත කය එයා දන්නව කරන්න ඕන දේ. සමස්තය දිහා බැලුවොත් මේකේ කෝටියක් වැඩ සිද්ධ වෙනවා එක සැරේ. මත් වෙන තරම්. ඉතින් අපි පටන් ගන්නකොට වම දකුණෙන් පටන් ගන්නවට අප්‍රකට දේ. හැබැයි ඊට පස්සේ ප්‍රകൃතියපත් වෙන හිතේ මනාප දේව හිතේ හිතලුවන් නෙවෙයි එන්න පටන් අරගෙන හිටියොත් මේකම බලාගෙන මුළු ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට අපි ඉන්නේ ඇතුළත නිසා ගමනක් තියෙනවා. ඒ නිසා මේ වගේ විස්තර වැඩියෙන් පෙනීම එහෙම නැත්නම් ඒකට කියන්නේ ධර්ම ඕජාව කියලා. ධර්ම රසය කියලා. මොකද අස්පනා අපිට වෙන දෙයක් හිතලුවක් නෙවෙයි. ඒසම් පුළුවන් තරම් ඒ තොරතුරු වார்த்தාවට දාන්න අනිත් දවසේ බලන්න ඒ තමන් වාර්තා කරපු දේ වාර්තා කරපු වාර්තාවේ හොඳම තැන ඉඳලා තමයි ඊගාදසේ භාවනා පටන් ගන්න. යමක් කොච්චර හරි සාර්ථකව වාර්තා කරනවා නම් ඒ වාර්තා කරපු දේ පහුවෙන්ද භාවනාවට පදනම සකස් කරනවා. ඒසා දකින්නත් ඕනේ දකින්න දේ වාර්තා කරන්නත් ඕනේ. ඒක අද්දුර ප්‍රත්‍යක්ෂයක් වෙන්නත් ඕනේ. ඒ වැඩි වෙන තරමට භාවනාව හොඳ වෙනවා. ස්වාමීන් වහන්ස අවධානයේ කයට යොමු කර සිටියේදී හරියට මේ පෑනේ තීන්තමෙන් කඩින් කඩ වීමක් සිදු වේ. මේ අඛණ්ඩව ශක්තිමත් කර ගැනීමට කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි. මේ අඛණ්ඩ වීම තමයි ඔය සංසාර දිගට පවත්වාන තියෙන දේ. එතන සස්සතවාදී කියලා කියන්නේ අපි ඒක අඛණ්ඩ කරන්න හදනවා කඩ කඩ දෙයක්. ඒ තමයි මෙතෙක් කලුත් කෙරුවේ. ඒ සායයේ තියෙන කඩ කඩ භාවයේ දකින්නයි මේ අනිත්‍ය සංඥාව අවශ්‍ය කරන්නේ. අපිට මේ අනිත්‍ය පේන දේ නිට්ටය කරගන්නයි අප මේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව දාගෙන කරන්න අධික බංකොලොත් බිස්නස් එකක්. ඒ නිසා අඛණ්ඩ දේ අඛණ්ඩ විදියට තේරුම් ගන්න, ඛණ්ඩ දේ ඛණ්ඩ විදියට තේරුම් ගන්න. මේකේ බුදුහාම තිරමිකේ චන බංගුර භාවයක් තියෙන්නේ. ඕකේ අඛණ්ඩතාවයක් දකින්න හදනවා කියන තමයි පිස්සු කියන්නේ. ඒක නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ, ඇති හැටිය දකින්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ දේශනාවේදී පැවසු විපස්සනා භාවනාව කරන විට භාවනා අරමුණ පතුරු ගසන්න පුරුදු කරන්න කියා ඔබ වහන්සේ කියූ දේ නිදසුණක් ඇසුරෙන් hypothetical example ඇසුරෙන් කරන පිළිවෙල ගැන උපදේශ පතමි. තෙරුවන් සරණයි. උදාහරණයක් වශයෙන් කියන්නේ අපි කයට හිත ගත්තයි කියලා කියමු. කයට හිත අරගෙන ඉවර බලනකොට අපිට ආස්වාද ප්‍රසවාසයේ මුතුන් නඟුණත් කියලා ඊට පස්සේ මේ ආස්වාද ප්‍රසආසයට ප්‍රේම කරන වෙනුවට ආස්වාසයෙන් ප්‍රසආසයෙන් වෙන් වෙන හැටි බලන්න ආස්වාසයෙන් මුලින් මැද වෙන් වෙන හැටි බලන්න මැදින් අග වෙන් වෙන හැටි බලන්න එතකොට පේන්න පටන් අර ගන්නවා අර කයටවත් ආපු නැති ආස්වාස් ප්‍රසරත ආපු නැති අවධානය ආස්වාසයට පමනක් කරගත්තත් ඒකේ මුල මැද අග වශයෙන් විස්තර කර බැලීම තමයි මේ විසුතුරු කර බැලීම තමයි පතුරු ගහලා බලනවා කියලා කියන්නේ. අවසරයි කරු ස්වාමින් වහන්ස මේ මාගේ දෙවන භාවනා වැඩමුළුවයි. ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් සහභාගී වූ ඊයේ රාත්‍රියේ ධර්මදේශනාවෙන් පසුව රාත්‍රියේ ඒ කරුණ මෙනෙහි කරමින් තුනුරුවන් වැඳ නිදාගත්තෙමි. ශාලාව වෙත පාන්දරම අවදිව පහන් සිතින් උදෑසන සක්මන් කරමින් භාවනා පැමිණ භාවනාව සඳහා වාඩි වීමි. එහිදී සිත අරමුණෙහි පිහිටුවා භාවනාව ආරම්භ විට මට හැඟෙන පරිදි විනාඩි 10කින් පමණ පසුව සිත අරමුණෙහි පිහිටා සිටින විට කහපැහැති ආලෝක ධාරාවක් මොහොන වෙලා ගනු දැනුනි. ඒ දෙස බලා සිටීම ඔබ වහන්සේගේ උපදෙස් මත ඇලීමකින් හෝ ගැටීමකින් තොරව ඒ දෙස බලා සිටීම ඇඟ උණුසුම් මේ ධාරිය දැමීම සිදුවිය. ඉන්පසු මුළු ශරීරයේ පුරාම මේ ආලෝකයේ පැතිර යන්නක් මෙන් දැනුනි. වරින් වර අඩු වෙමින් අවසාන කාලයේ හෝරාව දක්වාම අවසාන කාල හෝරාව දක්වාම මේ පැවතුණි. භාවනාව නිම වී ශාලාවෙන් නික්මේ. සක්මන් භාවනාවට සක්මන් භාවනාව වඩමින් කාමර වෙත ආවෙමි. කයට දැනුනේ පුදුම සැහැල්ලුවකි. සිත ප්‍රබෝධවත් බවක්ද දැනුනේ. මේ මාගේ අත්දැකීමයි. උපදෙසක් ලබා දෙමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුව ඒ නිසා පරියන්කේදී යම් විදියකට සතියේ අඛණ්ඩ භාවයක් මත වුණොත් ඊට පස්සේ ඇති වෙන ඉරියව් වෙනසෙදී සක්මණට ගියා සක්මණේ ඇවිදෙන කාමරයට ගියා. ඒ දිගටම අර ඇති කරගත්ත උපයාගත්ත සතිය ආරක්ෂා කිරීම තමයි අපේ මේ සමා ආජීවය කියලා කියන්නේ. භ්‍රමචාරිය කියලා කියන්නේ. ඒ නිසා උපේනේක උත්හාන සම්පදාව, ඒ ආරක්ෂක සම්පදාව තියෙනවා. අද ආර්ථිකයේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ මොන දිහා බලන්නේ මම මේ කියන්නේ ඔයගොල්ලෝ උපයන්න දැනගත්තට කිසිම කෙනෙක් කාරක සම්පදාව දන්නේ නැහැ. මොකද ඒ තරම්ම පාරිභෝගිකත්වයකට වැටලා තියෙනවා. ඒ තරම්ම සුඛෝභෝගීත්වයට වැටලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අත්තලා මුත්තලා කරපු වගේ සිය ගුණයක් පියසංකටව කාබාසිනියා කරනවා. ඒකමයි සතියරත් වෙන්නේ. උපයාගත්ත සතිය ඊගාව චිත්තක්ෂණයට ගෙනියන හැටි ඊගාව ඉරියවට ගෙනියන හැටි පිළිබඳව දන්නේ නැහැ. ඒක පුහුණු කරන්න ඕන. ඒක සාමාන්‍ය රේස් එකයි රිලේ රේස් එකයි අතර වෙනස. රිලේ රේස් එකේ කවුරු හරි පළවෙනි ලැප් එක කරන එක නාගත්ත ලීඩ් එක එහෙම අරගෙන ඊගායකට ගෙනියන්න ඕනේ. ඒ අතරතර බැට් එක මාරු කරන්නත් ඕනේ. අන්න ඒ වගේ ඉරියව්වෙන් ඉරියව්වට මේක මාරු වෙනකොට කැඩෙන්නේ නැහැ. ඇත්තටම කැඩෙන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ කැඩුනායි කියලා පරියන්කෙන් නැගිටලා සක්මට ගියාට පස්සේ ඒක වතුර දහහක් ඇදලා කලී බින්ද වගේ වෙනවා. ඇත්තටම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක පවත්වාගෙන යන්න පුළුවන් මේ පැයේම ගෙනිලා ඊගාව පරියන්කට ගේන්න පුළුවන් නම් ඒ නිසා මල් මාලක නූල වගේ යනවා. එතකොට උදේ පාන්දර නිදි නිදිපැදුරදී ගත්ත සතිය ආය නිදිපැදුරට යනකම්ම ගෙනියනවා. එතකොට කියන්න පුළුවන් accountability එකක් එනවා මුළු ජීවිතය ගත කරපු කාලේ මෙහෙම මෙහෙම වුණේ කියලා. අන්න ඒකෙන් තමයි මේ experience එක accumulate වෙන්න පටන් ගන්නේ. එනතු අතනින් ටිකයි මෙතෙන් ටිකයි මෙතෙන් ටිකයි සත්‍ය වර්ණා ගත්තාම එහෙම තමයි කරන්නේ. නමුත් මේ අතරමැද තියෙන ගලණය තමයි වැදගත්. ඉතින් මේකට ආදර්ශයක් ඔය ලැබිලා තියෙන නිසා ඒ වගේ ඇති වෙච්චාම ඒ ඇති වෙච්ච උපයාගත් දේ ආරක්ෂා කිරීමට දෙවන්නේක් බලපන්නේ. මේක ගෙවෙමින් පවතින බව මේ පරියන්කේ නැගිටලා යනකොට මේ සතිය ටික ටික අඩු වෙන එක දැක ගන්නා සුළුව ඉන්න බය වෙන්නේ නැතුව. එතකොට අඩු වෙන ගතිය අඩු වෙනවා. අඩු වීම අඩු වෙනවා. ගැඩේ කියලා බය වෙන්න එපා. මේ ගෙවෙනවා. ටික ටික ගෙවෙනවා ගෙවෙන හැටි බලාගෙන ඉන්නවා එතකොට යන්නේන දේවල් වටපිට බලන්නේ මේ කඹේ විදින මනුස්සය වගේ අර ගත්ත සත්‍යය ගෙනියන්න හදන. එතකොට ඒක වැය වෙනවා ක්ෂය වෙනවා අඩු වෙන පටන් අර ගන්නවා. ඒතර මොකද්දෝ ශේෂයක් ඉතුරුනා ඊගාව පරියන්කට එනකම්. අන්න ඒකෙන් තමයි මේ අත්දැකීම නැත්තම් පරිචය දක්ෂකම දිගින් දිගට යන්නේ. නිසා ඇති කරගත්ත දේ නැති කරන්න දෙවන්නේක් බලපාන්න අපිම සතිය පිළිබඳව අව탁සිරු කිරීමයි. ඒ නිසා ඒක දිගට පවත්තන්න උත්හාන සම්පදා වගේම ආරක්ක සම්පදාවට අවධානය මම යොමු කරන්නේ. ඒක මේ දැනට පවතින ආර්ථිකයේ හුඟක්ම අඩු දෙයක්. අම්ම කරගලා ඒ කාබාසිනියා කිරීමයි තියෙන්නේ. ඒ නිසා පෘථිවි තලය හරියට දූෂණය වෙනවා. හරියට රත් වෙනවා. ඒක කවුරුත් කරන එක නෙවෙයි අපිම කරන එකක්. ඒ නිසා අපේ අපච්චි ඉන්න කාලේ කියපු දෙයක් තමයි හම්බ කරන්න දැනගත්තට වියදම් කරන්න දන්නේ නැත්නම් උද්ද කාලකන්‍ය වෙනවා. මේකේ තියෙන්නේ මේ වියදමේ ප්‍රශ්නයක් තියෙන්නේ. තව ඇඟිල්ල ධර්මටි දිවියල්ලා. තියෙන දේෙන් වියදම් කරන්න ඉගෙන ගන්නilla. ඒකත් ප්‍රවේශමෙන් කරපල්ලා. කරනකොට මේ ලැබිලා තියෙන වස්තුව හොඳටම ඇති විශේෂයෙන්ම අපේ මේ પરම්පරාවට ඉස්සල પરම්පරාවත් එක්ක බලනකොට. නමුත් අපිට තාම අද වෙලා තියෙන්නේ මොකද අද්දකේ ඇඟිලි අතරින් ඔක්කොම රූ රබයි. ඒක පවත්තන්න දන්නේ. ඒක මම මේ දෙන්න හදන්නේ මේ සතිය උපයාගත්තට දැනගත්තට ඒ අතරමැද සිද්ධිවලදී ඊටියාපත සංදිවලදී පවත්තාගෙන ගන්න නැතිකමේ දුර්ලභම තියෙන්නේ. ඒකට දෙවෙන්නේක් නැහැ Tamangeema නොසලිමත්කම. ඒ නිසා වැඩියෙන් සැලකිලිමත් වෙන්න උපේනවට වැඩිය ආරස්සාවට කියලා කියනවා ඊගාපස්සේ. ගරු ස්වාමීන් වහන්සේ අද උදෑසන සක්මන් කරන විට විටින් විට මැස්සන් මොහොනේ හා අතෙහි වැදෙන විට මම ස්පර්ශයක් ස්පර්ශයක් ලෙසත් ඉන්පසු ඉවසන ඉවසන ලෙසත් මෙනෙහි කෙලිමි. ඉන්පසු තවදුරටත් වැඩි වූ විට මම මැස්සන් සමලයෙන් සාසිත සමනලයෙන් සේසිතා ඉවසන් ඉවසන ලෙස මෙනෙහි කරන්නට උත්සාහ කළෙමි. නමුත් ටික වේලාවකට පසු ඉවසීමට අපහසු වී මට මං ගැනම hina ගියේ ඒවත් මට ඉවසීමට නොහැකියයි සිතමිනි. නමුත් කිසි විටකත් මැස්සන් ගැනවත් වෛරයක් නොහැඟුණේය. මේට මම කුමක් කළ යුතුද තෙරුවන් සරණයි. ඔය වගේ පරීක්ෂා කරලත් බලන්න. ඒ වගේම දැන් මේ වගේ තැනකට ආපුවාම මැස නැතිකම අපි කොච්චරක් වාසියට ගන්නවද කියලා බලන්න ඕනේ. අපිට මෙතෙන් ආවට පස්සේ ඒක මතක නැහැ. අපිට මෙතන තියෙන පොඩි සද්දයක් කරදර වෙනවා. වේදනාවක් කරදර වෙනවා. ඒකට අපිට කල්පනා වුණොත් අපේ එළිය හිටියානම් එන්න තියෙන මැසි ප්‍රශ්නේ නෑ මෙතන. නමුත් ඒකෙන් අපි සමාදම් වීමක් නෑනේ මෙතන. ඒ ඒකේ සතුටු වෙන්නේ නැහනේ අපි. තියෙන ප්‍රශ්න විතරමනේ අපි බලන්නේ. අපිට නැති කරදර පිළිබඳව සලකා බලන ගත්තොත් එහෙම නිකන් ඉඳගෙන ඉන්න ලැබීමම කොච්චර සපතක්ද කියලා බලන්න. නිසා කරදරයක් තිබුණොත් විතරයි අපිට ඒ කරදරේ නැතිකමේ ආනිසංශ තේරෙන්නේ. ඒ නිසා ඒ කරදර නැති වෙලා ඒ ආනිසංශි බුද්ධ විදින්න නැත්තම් ඉතින් ඒත් ඇති වැඩක් නැහැ ඒක. හැම වෙලාවෙම බලන්න අපිට මේ පුංචි සප පහසුකමක් ලැබලා දෙන්නේ කී ලක්ෂයක් මිනිසු සතුටු මේ වෙහෙස ආරන් තියෙනවා. ඉතින් මේ මිනිසු විලඳ මුදිතාවක් අපි ඇති කරගන්න ඕනේ. පැයම මදිනේ අපිට ඒක ස්තුති කරන්න තරම් වෙයි. එෂා කරදරෙන් බින්දුවට නැතිලා නැති කරදරෙන් මිදුණාට පස්සේ බලන්න. ඒ කරදර නැතිකම අපේ මේ ස්තුතිලා ස්තුති තියනවාද කියලා මුදිතාලා ස්තුති කවදාවත්ම නැහැ. ඊගාට තියෙන කරදරේ විතරනේ අපිට මතක් වෙන්නේ. ජඩයි. හිත හරිම ෂටයි. හරිම ජඩ හිතක් අපට තියෙනවා. සඳහන් කරපු ගැනත් මම සතුටු වෙනවා. මැස්සෝ දැකලා මැස්සෝ නැති ගැන කල්පනා කරන්න. එතකොට අපිට තේරෙයි අපි කොච්චර වාසනාවන්තද. නමුත් අර වැරදි හොයන හිත නිසා පේන අඩුපාඩු විතරමයි අපි සාකච්ඡා කරන්නේ. අපිට ලැබිලා තියෙන මේ සම්පත්‍ය ක්ෂණ සම්පත්‍ය බුද්ධෝත්පාද කාලේ මනුස්සාත් භාවයේ ක්ෂණ සම්පත්‍ය සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ ඕනම් පැවිදින්න පුළුවන් ගතිය පත්ත පහකට සැලකෙන්නේ නැහැ. මැස්සෙක් ගැන තමයි කතා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේ ඉරියව් පිළිබඳ ප්‍රශ්නයකි. පරයන්ක පරයන්ක භාවනාව gederදී කරන විට පුටුවක වාඩි වී කිරීමට පුරුහුරු වී ඇත. නමුත් මෙවැනි වැඩමුළුවකදී එය කුෂන් එකක බිම වාඩි වී කිරීමට උත්සාහ කරමි. නොයෙකුත් ශාරීරික ප්‍රශ්න ඇති නිසා වයස උස බර ආදී එක දිගටම නැවත නැවතත් එකම ඉරියව්වක සිටීමේ අපහසුතාවයක් ඇත. මාගේ ප්‍රශ්න පහත පරිදි 1. පුටුවක සහ කුෂන් එකකට මාරු වීම සුදුසුද? නැතිනම් එකම ඉරියව්වක් තෝරාගත යුතුද? 2. එක පරයන්ක භාවනා පරයන්කයකදී අපහසුතාව නිසා ඉරියව් මාරු කිරීමක් කළහොත් සතිය නොබිඳී තිබේදයි දැනගැනීමට හැකියාවක් තිබේද? නැතිනම් මුල ඉඳන් පටන් ගත යුතුයද? ඊට ප්‍රාථමික ප්‍රශ්න වුවත් කරුණාවෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේකට කරන්න තියෙනවා මූලික උපදේශ පන්ති නැවත අහන්න සලස්වන්න ඕනේ. මේ වගේ විසඳගන්න පුළුවන් ප්‍රශ්න රාශියක් ඔළුවේ දාගෙන වාඩි වෙන්න හදනවා කියලා කියන්නේ අපි භාවනාවට ගෞරව කරන්නේ නැහැ කියලා. ඉඳ ගන්නකොට පුළුවන් තරම් පහසු ආසනයක් දෙන්න. ඒක පැහැදිලිවම කියනවා. කයේ සහයෝගේ නැතුව කයේ දණු කඳේ ගහලා හරි කුරුසියක තියලා එන ගහලා හරි භාවනා කරන්න බෑ. ඒක කරගත්තට පස්සේ ඒක දඬුවමක් නේ. කයට දෙන්න පහසු කන් ටික අම්මා කෙනෙක් බබාට කිරි දීලා නාවලා ඌ කොට්ටේ තිබ්බට පස්සේ කොච්චර බලන්න බබා අතේ තියාන රෙදි කෑල්ලෙත් පාටියක් තියනවාද කියලා බලලා ඒකත් අයින් කරලා තියලා බබා හරියට සම්බර කළා දෙන්නේ. බබාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ තරම්ම අපි කයටම අය වෛර කරනවා. අපි වැඩිම මේ කුරුසෙට තියලා යන ගහලා භාවනා කරපන්. භාවනා කරන්න. මොනික ප්‍රශ්න බව දන්නවා. ඒ නිසා මේ මූලික උපදේශ පන්තිව කියලා තියෙනවා පහසුවට වාඩි වෙන්න. ඒක කාවද පිටරට එක්ස්පර්ට්ලා ඕනේ නැනේ පහසුවට වාඩි වෙන්න කියන්නේ තමන්ගේ කයින් යහන්න ඕනේ. මේක කායිමත් උපදේශ ඕනේ. බලන්න පුත්‍රජානන්සේ වාඩිලා ඉන්නේ. ඒ නිසා කරුණා කරලා මේ භාවනා කරන්නම එපා. සතිය පිටවන්න එපා. භාවනා කරන්න යන්න එපා. භාවනා කරන්න ගිය ගමන් දඬු කන්දේ ගැහුවා. කටු බෙරේ පෙරළුවා වගේ. කුරුසේ තියලා එන ගැහුවා වගේ. බෞද්ධයාට පෙන්නන්න නරකයි භාවනා කියන වචනේ දෙවියන් වහන්සේ වගේ ආදරේ වගේ කුණු හරප වචනයක් ඔය භාවනා කියන වචනේ. පටලවාගෙන තියෙන පුළුවන් තරම්. ඒක අයින් කරලා සතිමත් වෙන්න කියන්නේ. සතිමත් වෙන්න කියන්නේ තමයි වගේ වෙන්න ඕනේ. Tamanට ඕන දෙයක් කරන්න පුළුවන්. දිගට සතිය පවත්වා නිසා ආරම්භක ශේෂය වශයෙන් කයට මෛත්‍රී කරන්න පහසු ඉතිවක ඉන්න එච්චරයි කියන්නේ. මේ ඒ නිසා අපි මෙතනින් අපේ මේ මොකක්ද අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලින් බාම સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.